සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි අද හවස් වරුවේ චක්කුම් උදපාදි ධර්ම සාකච්ඡා වැඩසටහනේ හවස දේශනාව ආරම්භ කරන්න අපි සාකච්ඡා කරමින් සිටියේ මේ සෝතානුගත සූත්‍රයට අනුව මේ බහුසුතා කියන කාරණාව. එහෙනම් අපි කොහොමද ධම්මානු ධම්ම ප්‍රතිපදාවට එන්නේ? ඒ කාරණාව හරියටම සම්පූර්ණ කරන්න නම් සුතා, දතා, වචසා ಪರಿචිතා, මනසානුපෙක්කිතා ditthiya suppati විද්‍යා කියන කාරණා ටික සම්පූර්ණ කරන්න ඕනේ කියලා අපි සඳහන් කළා. ඊළඟට පින්නතුනේ මේ ශාසනයේ දියුණුව කියන කාරණාවේදී විශේෂයෙන් ඒ සිව්වණක් පිරිස පිළිබඳවම ආපහු අවධානය යොමු වෙනවා. භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් මේ කරුණ සාකච්ඡා කළොත් අපි උදෙත් කතා කළා මේ පුංචි අය ශාසනයේ නැහැ කියලා. පුංචි කියලා නැහැ. මහරහතන් වහන්සේලාගේ මගට බැහැගන්න වීරිය වඩන මහා වීරියවන්තයෝ තමයි අපි දකින්නේ. ආන් ඒ නිසා හැම වෙලාවෙම කල්පනා කරන්න පුරුදු වෙන්න ඕනේ මම පැවිදි වුණේ මොන කාරණාව සඳහාද? අම්මා තාත්තා අතහැරලා, සහෝදර පිරිස අතහැරලා, දේපොළ ඉඩකඩම් අතහැරලා, පංචකාමයට අතහැරලා මම පැවිදි වුණේ ආපහු සෙල්ලම් කරන්න නම් ආපහු මේ රූපවාහිනී බලන්න ගීත අහන්න ඒ වගේ දේවල් වලට නම් පැවිදි වුණ එකේ අර්ථය මොකක්ද කියලා හරියට අවබෝධ කරගෙන නැහැ කියන කාරණාව තමයි කියන්න වෙන්නේ. මම මේ භාග්‍යතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච කාරණාව මොකක්ද? ශාසනය මොකටද කියන කාරණාව තමයි මේ තහවුරු කරන්නේ. එහෙමනම් අපි හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ එහෙමයි. මේ මහාන වෙලා තියෙන්නේ රහත් වෙන්නයි. එහෙමනම් ඒ සඳහා යන ගමනට තමයි අපි වීරිය වඩන්න ඕනේ. ඒකට උත්සාහ දරන්න ඕනේ කියන කාරණාව හැම වෙලාවෙම අපි අමතක නොකරන්න ඕනේ කටයුත්තක්. ගරු කටයුතු කෙනෙක් බවට පත් වෙන්නයි මම මේ සූදානම් වෙන්නේ. එහෙනම් අර උතුම් ප්‍රතිපදාවේ හැසිරෙන කෙනෙකුට විතරයි ඒ ගරු කටයුතු කියන තැන සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ. තවත් බොහෝ දෙනෙකුට මහත් යහපතක් සිදු කරන්න පුළුවන් වෙන්නේ. දායකයන්ගේ සිව්පසේට ණය නැති කෙනෙක් බවට පත් වෙන්න හැම වෙලාවෙම වීරිය වඩන්න වීරිය වඩන්න ඕනේ. ඊළඟට පින්නතුනේ අපේ බෝසතාණන් වහන්සේ මොනතරම් ප්‍රඥාවන්තයෙක් හැටියට මේ සසර පුරාම කටයුතු කරලා තියෙනවා කියන කාරණාව සම්භව ජාතකයේනොත් මනාව පැහැදිලි කරනවා. මොකද එක මහ පඬිවරයෙක් ප්‍රශ්නයකට උත්තරයක් හොයාගන්න තවත් මහා පඬිතෙක් හොයාගෙන යනවා. අන්තිමට ප්‍රශ්නෙට උත්තරේ හම්බෙන්නේ හත් අවුරුදු වයසේ පුංචි දරුවෙකුයි. අර අය උත්තර දෙන්නේ එක එක්කෙනා එක එක්කෙනා එක එක දේවල් කිය කිය වෙලාවක් නැහැ කියනවා නොඑක් අවස්ථා කිය කිය ටික ටික ටික ටික එහාට එහාට යනවා. අන්තිමට එක පුද්ගලයෙක් කියනවා මට අද ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ. මොකද මං අතින් අද සිල් බිඳිලා තියෙන්නේ. ඒ හින්දා මට උත්තර දෙන්න බෑ අද. ඒ හින්දා මගේ මල්ලි ඉන්නවා වුන් ඔය එහා පැත්තේ සෙල්ලම් කරනවා. මල්ලිගෙන් ගිහිල්ලා අහන්න කියලා. මල්ලිගාවට යනකොට මේ මහා පඬිවරයෙක් මේ යන්නේ. රජෙකුගේ පුරোহিত බමුණේ. රාජ්‍යම් ගණනාවක් පහු කරගෙන ඇවිල්ලා තියෙන මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න. ඒ යනකොට මේ සම්භව කුමාරයා කවුද කියලා තමයි අහන්නේ අඳුරන්න බෑ. මේ වෙලාවේ ඇඳුමක් නැහැ. ඒකත් හරේ දාගෙන සෙල්ලම් කරනවා. ආ මේ සම්භව කියන්නේ මටයි. මම ප්‍රශ්නයක් අහගන්න ආවේ කියලා කියහම අතේ ඉවරයි වැලිමිටවල් දෙකක් අතේ තියාගෙන ඉන්නේ. සෙල්ලම් කරන ගම. වැලිමිටවල් දෙක අතෑරලා අත සෝදාගෙන නිකන් යට ගහගෙන තිබිච්ච වස්ත්‍රය ආයේ ඇඳගෙන ගොඩ ගහපු වැලි ගොඩක් උනේ ඉඳගෙන ਸਰුවඥ පවාරණයක් කරනවා. මොනවද ඔබතුමා අහන්න ආවේ? මේ ලෝකේ දැනගන්න තියෙනවා නම් ඒ ඕනම දෙයක් මගෙන් අහන්න කියලා. ਸਰුවඥ පවාරණයක්. මොනවද දැනගන්න තියෙන්නේ ඕනම දෙයක් අහන්න කියලා කියන. ඉතින් මේ ප්‍රශ්න ටිකට උත්තර දීලා තියෙන ආකාරයේ සම්භව ජාතකයේ මනාව පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. අහන ප්‍රශ්න සියල්ලටම උත්තර සපයනවා. ඊළඟට මෙතන මේ ගරුකල යුතු ප්‍රතිපත්තියකට පිළිපන්න නිසා සාමීච ප්‍රතිපන්නයි කියලා සංගය වඳිනකොට අපි කියනවා. ගරුකල යුතු ප්‍රතිපත්තියකට පිළිපන්න නිසා සාමීච ප්‍රතිපන්නයි. එහෙමනම් ශ්‍රාවකයන්ට ගරු බුහුමන් දක්වන්න පුළුවන් ආකාරයේ ප්‍රතිපත්තියක්. ඒ ප්‍රතිපත්තිය තුළ මම මනාව පිහිටලා ඉන්නවද කියන කාරණාව හැම වෙලාවෙම තම තමන් අවධාරණය කරගත යුතු කාරණාවක්. හැබැයි මේ සාමීචි ප්‍රතිපන්නයි කියන කාරණාව අපේ භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් විතරක් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි. අපි මුලින්දලම සාකච්ඡා කරන්නේ සිව්වණක් පිරිසෙන් බලාපොරොත්තු වෙච්ච දෙන්නේ. එහෙමනම් ශ්‍රාවක පිරිසත් එහෙමම තමයි. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා කියන්නේ හැමෝම මහා ගරු කටයුතු පුද්ගලයෝ. ඒ ශ්‍රාවකයන්ට වඩා උසස් ශ්‍රාවකයෝ මේ ලෝකේ වෙන්නේ නැහැ. ලෝකේ ආගම් ගොඩක් තියෙනවා. හැම ආගමක්ම දෙවියෙක් මුල් කරගත් ආගමක්. හැබැයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා කියන්නේ ඒ සියලුම දෙවියන්ටත් ශාස්ත්‍රු වෙච්ච මහෞත්තමයන් වහන්සේ. ඒ නිසා දේවාති දේවයි. එවන් ශාස්ත්‍රවරයෙකුගේ ශ්‍රාවකයෝ ඒ ශාස්ත්‍රුන් වහන්සේට වඩා පල්ලෙහැ ඉන්න ශාස්ත්‍රවරුන්ගේ ශ්‍රාවකයන්ට වඩා උසස් මට්ටමින් ඉන්න ඕනේ. ඒ හින්දා සාමීචි ප්‍රතිපන්නයි කියන කාරණාව අපි සියලු දෙනාටම අදාළ කාරණාවක්. ගරු කළ යුතු ප්‍රතිපත්තියේ අපි ඉන්නවද කියන කාරණාව අහන්න ඕනේ. යටත් පිරිසෙන් අදුම මට්ටමින් තිසරණ සහිත පන්සිල්වත් සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ කියන කාරණාවයි එතන සඳහන් කරන්නේ. ඊළඟට පින්නතේ මනාව බුදුරජාණන් වහන්සේ සරණ ගියපු අය මනාව තිසරණේ පිහිටලා සුබ නැකතින් වැඩ කරන්න නම් බෑ කියන කාරණාවම කියන්න වෙනවා. තිසරණේ පිහිටලා සුබ නැකත් බෑ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නැකත් ඔක්කොම ප්‍රතික්ෂේපයි ශාසනය. භාග්‍යතුන් වහන්සේ ගරු කරන්නේ නැහැ. එහෙනම් අපි භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු ශාස්ත්‍රයක් පිටිපස්සේ යනවනම් ඒත් නැවතත් විසරණ පිරිසුදු නැති වෙන තැනකට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. එhmenan ඒ කාරණාව විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ නැත්නම් මේක මහ ප්‍රශ්න කොටකට හේතු වෙන කාරණාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මෙතන සඳහන් කරනවා මහා නිද්දේශ පාළියේ 526 වෙනි පිටුවේ ශිල්ප හතරක් ගැන බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් සඳහන් කරනවා. මහා නිද්දේශ පාළියේ තමයි තියෙන්නේ 526 වෙනි පිටුවේ. ශිල්ප හතරක් ගැන. ආතබ්බණය, සුපිනය, ලක්කණය, නක්කත්වය. මෙන්න මේ ශිල්ප හතරම බුදුරජාන් වහන්සේ තහනම් කරනවා. ඒ තහනම් කරපු ආකාරයත් අපි සාකච්ඡා කරමු. එතන ආතබ්බණය කියලා කියන්නේ මන්ත්‍ර ශාස්ත්‍රය. ඊළඟට සුපිනය කියලා කියන්නේ සිහින ශාස්ත්‍රය. ලක්ෂණ කියලා කියන්නේ මේ ස්ත්‍රීන්ගේ පුරුෂයන්ගේ ශරීරයේ පිහිටලා තියෙන එක එක ලක්ෂණ දිහා බලලා අනාවැකි කියන එක. ලක්ෂණ ශාස්ත්‍රය. නක්ෂාස්ත්‍රය කියලා කියන්නේ අපි දන්න නක්ෂත්‍රයම තමයි. එහෙනම් මෙතන අපේ බුදුරජාණන් වහන්සේ මේ නැකත් 28ක් ගැන අපි කතා කරනවානේ. ඒ නැකත් 28 අදත් කතා කරනවා අතීතයේ තිබිලා තියෙනෙත් ওই නැකත් 28ම තමයි. ඒ කියන්නේ නක්ෂත්‍රය කියලා දෙයක් ලෝකේ නැහැ කියන කතාව නෙමෙයි. ලෝකේ නැකතක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ යමෙකුට යම් වැඩක් ආරම්භ කරන්න යම් වෙලාවක් හොඳයි කියලා හිතෙනවා නම් ඒක තමයි මේ පුජ්‍යලගෙන අය අමුතුවෙන් පිරිසිදු කරලා හදන්න හොයන්න නැකත් එහෙම එකක් නෑ කියලායි භාග්‍යතුන් වහන්සේ මෙතන සඳහන් කරන්නේ එහෙම එකක් හොයන්න යන්න එපා කියලා. එහෙනම් මේ කාරණාව පෙන්වලා සඳහන් කරලා තියෙන තැනක් තවත් විශේෂයෙන් සඳහන් කරනවා විශේෂයෙන් වචන ගණනාවකින් බුදුරජාණන් වහන්සේ මේක තහනම් කරනවා. අපි සාමාන්‍යයෙන් නැකත් අනුව කටයුතු කරනකොට මෙතන සඳහන් කරනවා මේ ඔළුවේ තියෙන නැකත. එහෙම නැකත් අපි කතා කරනවා. ඊළඟට ගෙට ගෙවදීමේ නැකත. ආවාහ විවාහ වීමේ නැකත මේ මේවා ගැන එකක් ගැන අපි තව ඔයාලට කතා කරනවා. නමුත් මේ නැකත් ඔක්කොම ශාසනයේ වචන ගණනාවකින් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ආන් ඒ හින්දා සඳහන් කළා මේ හතර ගැනම භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන මේ වචන වලින් නොකරන්න මේ කාරණාව නොකරන්නේය නොහැසිරෙන්නේය විශේෂයෙන් නොහැසිරෙන්නේය ඊළඟට සඳහන් කළා මොනවට ගෙන නොපවත්නේය නොගන්නේය නොහොත් නොයසන්නේය නොදරන්නේය මතක තියාගන්නත් එපා කියලා සඳහන් කළේ. මම සඳහන් කරනවා කරන්න එපා, හැසිරෙන්න එපා, විශේෂයෙන් ඒ කාරණාවේ යෙදෙන්න එපා, හැසිරෙන්න එපා. මොනවටගෙන නොපවත්නේය. ඒ කියන්නේ නොගන්නේය කියන එක. නොහොත් නොඉගෙන ගන්නේය. මේ ශාස්ත්‍රය ඉගෙන ගන්නත් එපා කියලා කියනවා. මේ ශාස්ත්‍ර හතරම. නොදරන්නේය. ඒක ඉගෙනගෙන මතක තියාගෙන ධාරණය කරගෙන මතක තියාගන්නෙත් මතක තියාගන්නෙත් නෑ නොදරන්නේය. ඊළඟට නොවිමසන්නේය. එහෙම කීවේ හොයලා බලන්නෙත් නෑ. ඒ කියන්නේ හොයලා බලන්නෙත් නෑ කියලා. ඊළඟ සඳහන් කරා නොසලකන්නේය, නොයොදන්නේය, වෙන කවුරුවත් ඒ කාරණාව සඳහා යොදවන්නෙත් නෑ. මම නම් නැකත් බලන්නේ ඉතින් ගිහිල්ලා බලනවා නම් බලාගෙන ඉන්න කියලා කියන්නෙත් නෑ. යෙදෙන්නෙත් නෑ, යොදවන්නෙත් නෑ. මේ මේ ආදී වශයෙන් මේ ශිල්ප හතරම බුදුරජාණන් වහන්සේ තහනම් කරනවා. එහෙනම් මනාව තිසරණෙහි පිහිටපු පුද්ගලයෙකුට මේ කාරණා හතරෙම වැඩක් හතරෙම වැඩක් නැහැ. නමුත් නක්ෂාස්ත්‍රය මේ නැකත කියන එක ලෝකේ නැහැ කියලා කියන්නේ නැහැ. දැන් සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච නැකත ගැනත් කියනවා. මහබෝසතාණන් වහන්සේ බුදු වෙච්ච නැකත ගැනත් කියනවා. ඒ කියන්නේ ලෝකේ නැකත් තියෙනවා. සිද්ධාර්ථ කුමාරයා උප්පත්තිය ලබාපු වෙලාව අරගෙන නැකතක් හදලා කියන්න පුළුවන් මේ නැකතර තමයි ඉපදුනේ. මේනකට තමයි බුදු වුණේ. එහෙම ඒවා තියෙනවා. එතකොට එදා වේද සාහිත්‍ය ඉගෙනගත්ත මන්ත්‍ර ශාස්ත්‍රයේ ප්‍රගුණ කරපු ඒ බ්‍රාහ්මණවරු ඒ නැකත් හැදුවා. එදත් හැදුවේ නැකත් 28යි අදත් තියෙන්නේ නැකත් 28යි. නමුත් තිසරණ සහිත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට දේශනා කළා මේ මේ ශාස්ත්‍රයන් හතරම හදාරන්න යන්න හදාරණ යන්න එපා. තුනරුවන්ගේ ආශිර්වාදයේ තියෙනවා නම් වැඩක් පටන් ගන්න හිතෙනවා නම් යම් වෙලාවක Taman කැමති වෙලාවට වැඩේ පටන් ගන්න එක තමයි නැකත. ඊට වඩා නැකත් අවශ්‍ය අවශ්‍ය නැහැ කියලා සඳහන් කරනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ මතය අනුව නොගොස් ඇතැම් තැන්වල අපි බ්‍රාහ්මණ මතවලට දෘෂ්ටිගත වෙනවා නම් අපි බුදුරජාණන් වහන්සේට කී කරුණාය වෙන්නේ නෑ එතකොට භාග්‍යතුන් වහන්සේගේ මගට ඇවිල්ලා නෑ ටිකක් ඒකෙත් ඉන්නවා ටිකක් තව පැත්තකත් ඉන්නවා එහෙනම් අපි ශ්‍රාවකයා කියලා කිව්වේ 100ට 100ක්ම භාග්‍යතුන් වහන්සේගේ මග ගමන් කරන අයට විතරක් මිසක් 100න් පංගුවක් ඒ දේ අනුගමනය කරන අයට නෙමෙයි කියලා මුලින් සඳහන් කළා. ඊළඟට පිටකය පිළිබඳවත් මේ විදිහටම දක්වලා අට කතාව ගැන නැවත ප්‍රකාශ ගණනාවක් සඳහන් කරලා තියෙනවා මේ කාරණාව සම්බන්ධයෙන් අට කතාවේ පිටකේ පිළිබඳවත් කරුණු දක්වලා අට කතාව ගැනත් කරුණු දක්වනවා සකං ආචාර්යකං උග්ගහිත්වා ස්වකීය ආචාර්ය මතය ඉගෙනගෙන එතන ස්වකීය ආචාර්ය මතය ඉගෙනගෙන කියලා කියන්නේ මෙතන සඳහන් කරනවා අටුවාව ඉගෙනගෙන ආචික්කිසන්ති ප්‍රකාශ කරන්න ඕනේ අටුවාව ඉගෙනගෙන ආචික්කිසන්ති ප්‍රකාශ කරන්න ඕනේ දේශිස්සන්ති දේශනා කරන්න ඕනේ පඤ්ඤපෙස්සන්ති පණවන්න ඕනේ පට්ඨපෙස්සන්ති පිළිතවන්න ඕනේ සාමාන්‍ය විස්තරයකට වඩා විස්තර වශයෙන් කරන දේශනාවක් ඊටාම වටිනවා එතකොට මේ සාමාන්‍ය විස්තරයකට වඩා විස්තර වශයෙන් දේශනාවක් කරන්ද ඒ කරුණ කොහෙද අන්තර්ගත කියන කාරණාව සඳහන් කරනවා ඒ විස්තරාර්ථ වශයෙන් කරුණු අන්තර්ගත වෙලා තියෙන්නේ අටුවාවේ සූත්‍රයේ තියෙන ඊටාම කෙටි ප්‍රමාණයයි අටුවාවේ තමයි මේ කරුණ ඊටා විචිත්‍ර ආකාරයෙන් සහ ගැඹුරින් පැහැදිලි කරලා විස්තර කරලා තියෙන්නේ ඊටත් වඩා මේ කාරණාව තවත් පනවනවා ඒ කියන කාරණාව බලවත් විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහට මනාව පිළිටුවනවා කියන එක අවබෝධ කරගන්නවා කියන එක තවත් හරි වටිනවා. ඊළඟට පින්නතනේ මේ යෝජනාවකට වඩා පැනවීම හරි බලවත් කියලා සඳහන් කරනවා. යෝජනාවකට වඩා පනවනවා. එතකොට මේ පනවන එක බලවත්. අපි කියමුකෝ අපි යෝජනාවක් කරනවා අද ඉඳලා සියලු දෙනාම පන්සල් රකින්න ඕනේ කියලා. යෝජනාවක් නේ. සියලු දෙනාම පන්සල් රකින්න ඕන කියලා කීවට සමහර කෙනෙකුට ඒක නොකර ඉන්නත් පුළුවන්. සමහර කෙනෙක් බාර ගන්නත් පුළුවන්. නමුත් පැනවීම ඊට වඩා හරි බලවත්. අද ඉඳලා සියලු දෙනාම පන්සිල් රකින්න ඕනේ. ඒක අන. ඒක අත්හරින්න කාටවත් බෑ. ඒකෙන් මග අරින්න බෑ. එහෙනම් යෝජනාවකට වඩා පනවනවා කියන එක හරි බලවත්. පැනෙවුවා කියන්නේ එතෙන් පටන් දැන් ක්‍රියාත්මක වෙන වෙන තැන නැත්නම් පනවපු තැන ඉඳලා ක්‍රියාත්මකයි කියන එක. යෝජනාව හෙට පටන් ගන්නත් පුළුවන්. පැනෙව්වහම දැන් ඉඳලා පටන් ගන්න වෙනවා. ආන්ගේ හින්දා යෝජනාවට වඩා පැනවීම ආපහුත් බලවත් කියලා සඳහන් කරනවා. ඊළඟට පිහිටවනවා කියවේ නොවෙනස් විදිහටම පිහිටවනවා. ඒ කිසිසේත් වෙනස් වෙන්නේ නැහැ. පිහිටවපු විදිහටම තියෙනවා. එහෙනම් පිහිටවීමත් හරි හරි බලවත්. නීතියක වුණත් යෝජනාවයි පැනවීමයි කියලා දෙකක් තියෙනවා කියලා සඳහන් කරනවා. නීති එකක් තියෙනවා, යෝජනාව තියෙනවා, පැනවීම තියෙනවා. එහෙනම් ධර්මය ගැන වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤක්තෝ දේශනා කළා කියලා සඳහන් කරලා තියෙනවා තනි වචනෙන්. මේ කාරණාව ඊළඟට සඳහන් කරනවා දේශනත් කරලා තියෙනවා පනවලක් තියෙනවා. එහෙනම් බලවත් විදිහටම තහවුරු කරවලා තියෙනවා. ඊළඟට මෙතන සඳහන් කරනවා මේ වත්තා කියලා වචනයක්. වත්තා කියලා තනි වචනෙන් දේශනා නොකර අදිෂ්ඨාන ශක්තියක් සහිතවම පවත්වනවා කියන කාරණාව දේශනා කරලා තියෙනවා. අදිෂ්ඨාන ශක්තියක් සහිතව පවතිනවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තියෙන් පවතිනවා. අදිෂ්ඨාන කරලා තියෙන්නේ මේක මෙහෙම වෙන්න ඕනේ. කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැරි වෙන්න ඕනේ. පනවලා පිළිටවලා අවුරුදු දහස් ගණනක් පවතින අදිෂ්ඨාන කරලා තියෙන්නේ. එහෙමනම් ධර්මය දේශනා කරලා පනවලා පිළිටවලා අදිෂ්ඨාන කරලා තියෙනවා මේ තාකල් මේ ධර්ම රත්නය වෙනස් නොවි බැඳෙන්න ඕන කියලා. එක එක්කෙනාට වෙනස් කරන්න පුළුවන්. හැබැයි ඉතින් ධර්මරත්නේ වෙනස් කරනවා කියන එකේ ප්‍රතිඵලය ඒකාන්ත නිරයයි. ඇලපිල්ලක් ඉස්පිල්ලක්වත් වෙනස් කරන්න බෑ කියලා දේශනා කළේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, ඒ වගේම පැනෙව්වා, පිහිටෙව්වා, අදිෂ්ඨාන කළා. ඒක වෙනස් වෙන්නේ නෑ. කාටවත් වෙනස් කරන්නත් බෑ. එක එක්කෙනා තම තමන්ගේ මතයට අනුව වෙනස් කරයි. නමුත් භාග්‍යතුන් වහන්සේගේ පණෝපික වෙනස් වෙන්නේ වෙනස් වෙන්නේ නෑ. ඒකේ නිර්මල බව නැති වෙන්නේ නැති වෙන්නේ නැහැ. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ වර්ෂ අසංඛ්‍ය ගණන් පෙරම් පුරලා දේශනා කළ ධර්මය පවතින්නේ අවුරුදු 45ක් නෙමෙයි පින්නතුනි. අවුරුදු අසංඛ්‍ය ගණන් පාරමිතා පුරාගෙන ආවනේ මේ ධර්මය අවබෝධ කරගන්න. ආන් මේ අවබෝධ කරගත්ත ධර්මය 45 අවුරුද්දකින් භාග්‍යතුන් වහන්සේත් එක්කම නිමා වෙන්නේ නැහැ. පනවලා තියෙන්නේ අති දීර්ඝ කාලයක් ලෝක සත්‍යයේ හිතසුව පිණිස කාටවත් වෙනස් කරන්නත් බැරිව මනාව පවතින්න ඕන කියලා අදිෂ්ඨාන කරලා තියෙනවා. ඊළඟට පින්නතනේ මේ ධර්මය දේශනා කරලා තියෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත නෙමෙයි භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ ඥාන සම්ප්‍රයුක්තවයි. ඒ හින්දා අවබෝධයකින් තොරව දේශනා කරපු ධර්මයක් ඇත්තෙම නැහැ. මනා අවබෝධයකින්ම භාග්‍යතුන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒ හැම බුද්ධ ශාසනයක්ම එකකට එකක් සමානයි. බුද්ධ ශාසන කවදාවත් වෙනස් වෙනවද? අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් යම් ධර්ම කොටාශයන් ප්‍රමාණයක් මෙතෙක් විශ්වයේ පහළ වෙච්ච සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කළේ ඔය ප්‍රමාණයම තමයි. අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේලා බොහෝසේ ධම් දේශනා කරන්න කටයුතු කළා. දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලා සාමාන්‍යයෙන් ධර්ම දේශනාවක් කරන්නේ දවස් 7කට වාගේ එකයි. සතියකට එකක් වාගේ සුමානයකට එකක් වාගේ කරන්නේ. අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේලා දවසේ රෑ දවල් නැතුව ධර්ම දේශනා කළා. එහෙම කරලා හරි ලක්ෂයක් ආයුෂ භුක්ති විඳින බුදුරජාණන් වහන්සේ නමකුත් 45 අවුරුද්දක් වැඩ හිටපු අපේ බුදුරජාණන් වහන්සේත් එකම කාර්යය කරලා තියෙන අල්ප මාත්‍රයකුදු වැඩිත් නැහැ අල්ප මාත්‍රයකුත් අඩුත් නැහැ. එහෙමනම් මෙතන සඳහන් කළා අසම කියලා වචනයක්. අසම සමයි කියලා අපි කියලා කියන්නේ. ඇයි මේ අසම සමයි කියලා කියන්නේ? අන් සියලු දෙනාට අසාධාරණයි. බුදුවරුන්ට සාධාරණයි. බුදුරජාණන් වහන්සේලාට සමානයි. හැබැයි අනික් කාටවත් මේ ධර්මයේ ඉක්මවන්න ඉක්මවන්න බෑ එතෙන්ට එන්නත් බෑ. ඒ හින්දා අනික් අයට සාධාරණයි. බුදුවරුන්ගේ પરම්පරාවෙන් සමානයි ඒ නිසා අපි අසම සම කියලා කියනවා. දීපංකර බුදුරජාණන් වහන්සේ අවුරුදු ලක්ෂයක් ආයු වළඳන බුදුරජාණන් වහන්සේ නමක්. දීපංකර භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා අවුරුදු 10000ක් ගිහි ජීවිතය ගෙවනවා. අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 29යි ගිහි ගෙදර. දීපංකර බෝසතාණන් වහන්සේ අවුරුදු 10000යි ගිහි ගෙදර. ඊළඟට 10000ක් ඉඳලා අත්‍යානයකින් අභිනිෂ්ක්‍රමණය කරලා මාස 10න් පදන් වීරිය වඩලා සම්මා සම්බුද්ධත්වයේ ලැබුවහම මාස 10න් ලෞතර බුදු බව ලබා ගන්නවා. අවුරුදු 90000ක් විතර උන්වහන්සේගේ බුද්ධ ජීවිතයේ බුද්ධ ජීවිතේ පවතිනවා. භාග්‍යතුන් වහන්සේට වැඩ ඉන්න උත සඳහන් කළා ඒ මුළු ශාසනයේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න මුළු කාලය පුරාම එකම ශික්ෂාපදයක්වත් පනවන්නේ නැහැ. අවුරුදු 90000ක් බුද්ධත්වයෙන් පස්සේ වැඩ ඉන්නවා ශික්ෂාපද පනවන්නේ නැහැ. එකම ශික්ෂාපදයක්වත් පනවන්නේ නැහැ. ශික්ෂාපද නැතුව තමයි ශාසනය පවතින්නේ. අපේ ශාසනයේ 20 අවුරුද්දක් කිසිම ශික්ෂාපදයක් පෙනෙන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි අවුරුදු 90000ක්ම දීපංකර භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ ශික්ෂාපද පැනවෙන්නේ ශික්ෂාපද පැනවෙන්නේ නැහැ කියලාම සඳහන් කරනවා. ඊළඟට අන්තිමට බණ අහලා රහත් වුණ රහතන් වහන්සේ තව අවුරුදු ලක්ෂයක් විතර වැඩ ඉන්නවා. අන්තිමට බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා රහතුන් රහතන් වහන්සේ උන්වහන්සේත් අවුරුදු ලක්ෂයක් විතර ආයු වළඳනවා. එතකොට මෙතන සඳහන් කරනවා එතකොට 190000 මේ කාරණාවත් එක්ක බලහම ශාසනය පැවතිලා තියෙනවා. 190000ක්. මේ කාරණාවෙන් අපිට වැටහෙන දේ භාග්‍යතුන් වහන්සේ අවුරුදු 90000ක් වැඩ ඉන්නවා. එතකොට අන්තිම ශ්‍රාවකයා අවුරුදු ලක්ෂයක් වැඩ ඉන්නවා. එතකොට එහෙනම් 190000ක් කොහොමත් ශාසනය පැවතිලා තියෙනවා. ඊළඟට සඳහන් කරන පින්නතුනේ මේ 190000ක් පමණ කාලයේ ශාසනයේ එකම ශික්ෂා පදයක්වත් නොපනවාම පැවතුණා කියලා. අවුරුදු 190000ක් කල් එකදු ශික්ෂා පදයක්වත් පැනෙන්නේ නැහැ. දැන් අපේ පින්නතුන්ට තේරෙනවද මොන තරම් බුදුරජාණන් වහන්සේට කීකරු වෙච්ච පිරිසක් ඉන්නේ ඇද්ද? භාග්‍යතුන් වහන්සේ අවුරුදු 90000යි වැඩ ඉන්නේ. අවුරුදු ලක්ෂයක් ගෙවුණා. ශික්ෂාපද මොකවත් නැහැ. හැමෝම ස්වයං සංගමයකට භාජනය වෙලා ස්වයංව සීලය ආරක්ෂා කරගන්නවා. මනාව සිල් මත පිහිටලා පිහිටලා ඉන්නවා කියලා දුන්න කාරණාව මත ඊටාව ශ්‍රද්ධාවෙන් යෙදිලා තියෙනවා. ඊළඟට සඳහන් කළා මේ ශාසනයේ කොයිතරම් ශික්ෂා පද පනවලා තියෙනවද? ඇයි එච්චර ශික්ෂා පද පනවලා තියෙන්නේ? ඒකට සඳහන් කරනවා මේ මේ කාරණාව සඳහාමයි ශික්ෂා පද පනවලා තියෙන්නේ. මොන කාරණාවද? අල්පායුෂ්ඨ බුදුරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා විශේෂයෙන් විසිරුවන් අදිෂ්ඨාන කරනවා දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා විසිරෙන් අදිෂ්ඨාන කරන්නේ කරන්නේ නැහැ. අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේලා විනය ශික්ෂාපද විස්තර වශයෙන් බොහෝසේ පනවනවා. දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලා ඊටාම අඩුවෙන් තමයි ශික්ෂාපද පනවන්නේ කියලා. මොකද භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ හින්දා ශික්ෂාපද පනවන්නේ ඊටාම අඩුවෙන්. අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේලා ඊටා විශාල වශයෙන් ශික්ෂාපද පනවනවා. අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා විසිරෙන් අදිෂ්ඨාන කරනවා. දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා විසිරවන්නේ විසිරවන්නේ නැහැ. අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේලා ධර්මයේ විස්තර වශයෙන් දේශනා කරනවා. අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරනකොට ඊටාම විස්තර සහිතයි. දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරනකොට ඒ ධර්මයේ ඒ තරම්ම විස්තර කරන්නේ විස්තර කරන්නේ නැහැ. මොකද ධර්මය ශ්‍රවණය කරන තැනට එක්වෙච්ච යම් පිරිසක් ඉන්නවනම් ඒ පිරිසට ධර්ම අවබෝධය වුණා නම් ධර්ම දේශනාව එතන ඉවර කරනවා. තවත් වෙනත් අයට ධර්ම දේශනා කරන්න කටයුතු කාලය යොදන්නේ නැහැ. මොකද ආයුෂ දිගයිනේ. ඒ අයට දේශනා කරන්න කල් තියෙනවා. ඒ හින්දා ඊළඟට එන පිරිසට ධර්ම දේශනා කරනවා. නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ එහෙම නෙවෙයි. ධර්මයේ වැටහෙන තේරෙන අය හොයලා බලලා හොයාගෙන ගිහිල්ලා පිහිට වුණා. සැතපුම් 10 ගණන් වැඩම කරලා තිනවා සදහවන්තයෝ හොයාගෙන පයින් ඔවුන්ට ධර්ම දේශනා කරන්න. අපේ ශාස්ත්‍රීය වහන්සේගේ දේශනාව මේ ඉන්න පිරිසෙන් ඒ ඇයට වැටහෙන හැටියට බුදුරජාණන් වහන්සේ කොහොම දේශනා කරන්න ඇද්ද කියන කාරණාව මෙතන සඳහන් කරනවා මොකද ආයුෂ අඩුයිනේ. ආන් ඒ හින්දා ධර්ම දේශනාවක් කරනකොට ඉන්න පිරිසේ ඉන්ද්‍රියන් බලනවා ආසය බලනවා අනුසය බලනවා. මොනවද මේ ආසය අනුසය කියලා කියන්නේ? තමන් ළඟ තියෙන දන්න සහ නොදන්න කෙලෙස්. ආසය සහ අනුසය. දන්න කෙලෙස් සහ නොදන්න කෙලෙස්. කෙලෙස් තියෙනවා දන්නේ නැහැ තියෙන බව. එහෙනම් ආසය අනුසය කියලා කියන්නේ මතුවෙච්ච සහ සැඟවිච්ච කෙලෙස් ඒ දිහත් බලනවා. ඒ දේශනාව නැවත දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයේ කාටවත් ඒ විදිහට දේශනා කරන්න පුළුවන්කමකුත් නැහැ. සත්‍යයට අනුකම්පාවෙන් මනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්ම දේශනාව ආයේ කවදාවත්ම කිසිම දෙවියෙකුට කිසිම බ්‍රහ්මයෙකුට ඒ විදිහට නම් කරන්න පුළුවන්කමක් නැහැ කියලාම දේශනා කරනවා. අනාගතයට අවුරුදු දහස් ගණනක් පැවැත් වෙනුවෙන් පිටකයට සහ අත්කතාවට මේ ධර්මය ගොනු කරලා තියෙනවා කියලා සඳහන් කරනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ අනුමැතියත් මේ පිටකයේ සාර්ථකතාවට මේ ධර්මයේ ගොනු කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් ලැබිලා තියෙනවා. ආන් ඒ පිටකයට සහ අටකතාවට ගොනු කරන්න ඕන ප්‍රමාණය තමයි ආනන්ද ස්වාමින් වහන්සේට කෙටියෙන් දේශනා කරලා තියෙන්නේ. මොකද ආනන්ද හාමුදුරුව අහනවා පොරොන්දුවක් අරගන්නවනේ ස්වාමීනි මම නැති තැන්වල භාග්‍යතුන් වහන්සේ කරන දේශනාව. ඊටාම අනුකම්පාවෙන් මට නැවත කෙටියෙන් කරන්න ඕනේ. ආන් ඒ ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණය ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරලා තියෙනවා. එතකොට මේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරපු ප්‍රමාණය ගැන කල්පනා කරනකොට භාග්‍යතුන් වහන්සේ ਸਰවඥයි කියන කාරණාව කොයි තරම්නම් ආපහු ආපහු පැහැදිලි වෙනවද? උන්වහන්සේට දේශනා කරන ප්‍රමාණය තමයි අදත් තියෙන්නේ, හෙටත් තියෙන්නේ, අනාගතයටත් තියෙන්නේ. ආන්ගේ දේශනා කරපු ප්‍රමාණය ඇතුලේ මේ ලෝකේ ඉන්න සියලු දෙනාටම නිවන් දකින්න අවශ්‍ය කාරණා ටික ගොනු කරලා දේශනා කරලා තියෙනවා. ඒ ඒ පුද්ගලයාගේ ස්වභාවයට ගැළපෙන දහම් පද ටික ඔක්කොම ඒ දේශනාව ඇතුළත ගොනු වෙලා කැටි වෙලා දේශනා වෙලා තියෙනවා. ඉතින් මේ කාරණාව හිතන්න පුළුවන් ද එතකොට? භාග්‍යතුන් වහන්සේ නම් මොනතරම් ඥාන ශක්තියකින් හෙවි මහෞත්මයාණන් වහන්සේ නමක්ද කියන කාරණාව. ඊළඟට පින්වතුනි සඳහන් කරනවා ඒ විතරක් නෙමෙයි අනාගතයේ පහළ වෙන මේ පිරිසගේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ආකාරයත් බලලා තමයි ඒ දේශනාව කරලා තියෙන්නේ කියලා. මේ දේශනාවල් කරලා තියෙන්නේ ආන්ගේ කාරණාව මනාව භාග්‍යතුන් වහන්සේ අධ්‍යයනය කරලා. ඊළඟට වර්තමානයේ ජීවත් වෙන අපේ හැම සිතවිල්ලක්ම භාග්‍යතුන් වහන්සේ දැනගෙනයි මේ ධර්ම දේශනාව කළේ කියන කාරණාවත් සිහිපත් කරනවා. අද මේ බණ අහන පිරිසගේ සියලු සිතවිලි භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ සියල්ලම දැනගෙන තමයි දේශනාව කළේ අහවල් අහවල් පුද්ගලයාට මෙන්න මේ මේ විදිහටයි අවබෝධ වෙන්නේ. ඔවුන්ට අවබෝධ වෙන්න සුදුසු වෙන ආකාරයට තමයි ඒ දේශනාව භාග්‍යතුන් වහන්සේ කරලා තියෙන්නේ. ඊළඟට පොන්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ඇතැම් වචන එක සමාන තේරුමක් තියෙනවා. සමහර වචනවල තියෙන තේරුම එක සමානයි. එතකොට බුදුරජාණන් වහන්සේ දන්නේ නැද්ද මේ සමාන සමාන වචන දේශනා වෙලා තියෙනවා කියලා? භාග්‍යතුන් වහන්සේ හොඳටම දැනගෙනම තමයි මේ දේශනාව කරලා තියෙන්නේ. සමාන සමාන වචන. නමුත් එහෙම සමාන සමාන වචන දේශනා කරලා තියෙන්නේ ඒ ඒ පුද්ගලයාට අවබෝධ වීමේ පහසුව පිණිසම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මෙතන සඳහන් කළා નિરර්ථක වචන භාග්‍යතුන් වහන්සේ කවදාවත්ම දේශනා කරන්නේ નિરපරාධ වචන භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නෙත් නෑ. තව කෙනෙකුට ප්‍රයෝජනයක් නැති එකදු වචනයක්වත් මේ ධර්ම රත්නය තුල අන්තර්ගතක් නෑ. එහෙනම් සමාන සමාන වචන දේශනා කරලා නමුත් ලෝක සත්වයාගේ නිවන් දොර ඇරෙන විදිහටම තමයි ඒ දේශනාව කරලා තියෙන්නේ. ආන්ගේ ආකාරයට ඒ ප්‍රකාශකරනද ආචික්කිස්සන්ති දේශිස්සන්ති විස්තර වශයෙන් දේශනා කරනද පඤ්ඤපෙස්සන්ති පට්ඨපෙස්සන්ති පනවන්ද විවරිස්සන්ති විවෘත කරනද මේ කාරණා භාග්‍යතුන් වහන්සේ අවශ්‍ය විදිහටම පනවන්න තහවුරු කරන්න විවරණය කරන්න මේ හැම දෙයකටම අවශ්‍ය වෙන කරුණු අන්තර්ගත කරලයි මේ දේශනාව කරලා තියෙන්නේ. විභජිස්සන්ති තේරෙන කම්ම බෙදලා බෙදලා වෙන් කරලා පෙන්නලා අවබෝධ කරවන්න කරුණු කාරණා දක්වලා තියෙනවා. තේරෙන්නේ නැත්නම් කියන බණපදේ ඒක බෙදලා බෙදලා බෙදලා බෙදලා විස්තර කරලා විස්තර කරලා නොතේරෙන පුජ්‍යලයාට තේරුම් ගන්න පුළුවන් වෙන ආකාරයටම සරල කරලා සරල කරලා දේශනාව කරලා තියෙනවා. ඒකයි මෙතන විභජිස්සන්ති කියලා කියන්නේ. උත්තානි කරිස්සන්ති ගැඹුරු කාරණා නොගැඹුරු වෙන තුරුම ඔසවලා දක්වන්න ඕනේ කියලා සඳහන් කරනවා. ගැඹුරු කාරණා නොගැඹුරුව වැටහෙන තාක්කල්ම ඔසවලා ඔසවලා දක්වන්න ඕනේ. ගැඹුරු දේශනා ශ්‍රාවකයන්ට ඊටාම සරල කරලා පෙන්නලා දේශනා කරන්න ඕනේ. ඊටාම ගැඹුරු දේශනා බොහෝසේ සරල කරලා ශ්‍රාවකයන්ට දේශනා කරන්න ඕනේ කියලා සඳහන් කරනවා. විවෘත කරලා බෙදලා දක්වලා නොගැඹුරු කොට දක්වන්න ඕනේ කියලා සඳහන් කරනවා. විවෘත කරන්න ඕනේ බෙදන්න ඕනේ. ගැඹුරක් නැතුවම ශාසනය ශ්‍රාවකයාට වැටහෙන විදිහට දේශනා කළ යුතුයි කියලා සඳහන් කරනවා. එහෙම නැතුව මේ ධර්මයේ තේරෙන්නේ උගත් අයට විතරයි. දැන් සමහර අය කියනෝනේ නීතිඥයන්ට විතරයි, ඉංජිනේරුවන්ට, වෛද්‍යවරුන්ට මේ උපාධියක් තියෙන විශ්වවිද්‍යාලෙ ගියපු අයට විතරයි මේ ධර්මයේ තේරෙන්නේ. මේ ධර්මය අවබෝධ කරලා නිවනට යන්න පුළුවන්, මඟඵල ලබන්න පුළුවන් එහෙම අයට විතරයි කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ මෙතන ඉතා පැහැදිලි උත්තරයක් දෙනවා මේ ඒ අයට විතරක් වැටහෙනවා කියන ධර්මයක් එහෙම ධර්මයක් නැහැ. එහෙම වෙන්න බෑ කියලා සඳහන් කරනවා මොකද භාග්‍යතුන් වහන්සේ ගොවියෙකුට යම් දේශනාවක් කළා නම් මොනවද උපමාවට ගත්තේ? ගොවියට ධර්ම දේශනා කරනකොට එයා පාවිච්චි කරන නගුල් ආදී උපකරණ උපමාවට අරගෙන ඒ කාරණාවම තහවුරු කරලා පැහැදිලි කරලා සරල කරලා ඔහුට අවබෝධ කරවලා තහවුරු කෙරෙව්වා. ඒ ගොවියට ධර්ම දේශනා කරපු හැටි. ඊළඟට පින්නතුනේ අර උග්ගසේන කියන සිටි පුත්‍රයාට ධම් දේශනා කරන වෙලාවේ යා බොහෝම දක්ෂ තරණකාරී. උස උණ ගහක මුදුනට වෙලා උණ ගහ අත්හරිනවා අල්ලනවා අතාරිනවා අල්ලනවා අතහරිනවා අල්ලනවා අතහැර හැර අතහැර හැර අල්ල අල්ල මෙයා කරන මේ අපූර්ව කරණම ආන් ඒ කාරණාවම පදනම් කරගෙන මේ අත්හැරීම අල්ලා ගැනීම කියන කාරණාව සම්බන්ධ කරලා ධර්ම දේශනාවක් කරනවා. ඒ දේශනාව මොනතරම් පැහැදිලිව ඔහුට අවබෝධ කළාද? රියන් 80ක් උස උණ ගහක් මුදුනේ පිරුම් ගහ ගහ ඉන්න ගමන්ම rahat වෙන්නේ. ආන් ඒ තරම් සරල කරලා භාග්‍යතුන් වහන්සේ මේක හැමෝටම අවබෝධ වෙන්න දේශනා කළා. ඊළඟට පින්වතුනි මේ පෙර භවය පසු භවය මැද භවය හෝ පෙර මොහොත පසු මොහොත මැද මොහොත කියා හෝ පෙර පසු මැද චිත්තක්ෂණ කියා හෝ මේ කරුණු ඊ타ම සියුම් සියුම් ආකාරයෙන් දේශනා කළා. ඊළඟට සඳහන් කරනවා මේ කමඨහන මේ ධර්මයේ පැහැදිලි කරනවා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ බද්දේක රත සූත්‍ර දේශනාවල් වල මේ කරුණු පැහැදිලි කරනවා කොයිතරම් ගැඹුරු කාරණාද සරල කරලා සැහැල්ලු කරලා ඕනෑම කෙනෙකුට අවබෝධ වෙන්න පුළුවන් විදිහට දේශනා කරලා තියෙන කාරණාව. ඊළඟට තමයි මේ පෙර භවයේ පසු භවයේ මැද භවයේ හෝ පෙර මොහොත පසු මොහොත කියන කාරණාවල් කොහොමද භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන සතිපට්ඨාන දේශනාවේ සහ බද්දේක රත සූත්‍රවල ඒ කාරණාව තහවුරු කරනවා කියලා මෙතන පැහැදිලි කරනවා. ඊළඟට නොගඹුරු කොට පුරුදු පුහුණු කිරීම තුළ ආන්ගේ පුරුදු පුහුණු කිරීමත් එක්ක තමයි මේ ක්‍රමය මනාව වැටහෙන්නේ කියලා දේශනා කරනවා. ගැඹුරු දහම් කරුණු අහන කෙනාට තේරෙන විදිහට දේශනා කරන්න අවශ්‍යයි කියන කාරණාව සඳහන් කරනවා. ගැඹුරු දහම් කරුණු තේරෙන තේරෙන විදිහට සරල සරල කර කර ලිහිල් කර කර බෙද බෙද දේශනා කරන්න ඕනේ කියලා සඳහන් කරනවා. අහන කෙනාට මම කියන කරුණ වැටහෙනවද කියන කාරණාව පිළිබඳව මනාව හිතලා බලන්න ඕනේ. දේශනා කරන කාරණාව අහගෙන ඉන්න කෙනාට මනාව වැටහෙනවද? එහෙම වැටහෙන්නේ නැත්නම් ඔහුට වැටහෙන තාක් කල් ඒ කාරණාව සරල කරන්න ඕනේ. ඊළඟට පින්නතිනේ මේ ධර්ම කාරණාව අපට තේරෙනවද නැද්ද? නැත්තම් මේ ධර්ම කාරණාව මේයාට විවෘත කරලා පෙන්වන්නේ කොහොමද? යම් ධර්ම කාරණාවක් ශ්‍රාවකයාට වැටහෙන්නේ නැත්නම් ඒ ධර්ම කාරණාව ශ්‍රාවකයාට අවබෝධ වෙන විදිහට විවෘත කරන්නේ කොහොමද? එහෙම විවෘත කරන කාරණාව විස්තර වශයෙන් තව තවත් පැහැදිලි කරාම ඒ කාරණාව ඇතුලේ තියෙන දේවල් මනාව ඒ අයට අවබෝධ වෙන නිසා විභජිස්සන්ති කියලා කියනවා. මනාව බෙදලා බෙදලා විස්තර කරලා ඇතුලේ තියෙන දහම් කරුණ අවබෝධ කරවන එක විභජිස්සන්ති. ගැඹුරු දේවල් නොගැඹුරු කරලා පෙන්වනවට තමයි උත්තානි කරිස්සන්ති කියලා කියන්නේ කියලා සඳහන් කරනවා. ඊළඟට මේ දේවල් මේ විදිහට බෙදලා බෙදලා දක්වන්නේ පැහැදිලි කරලා දේශනා කරලා සඳහන් කරනවා uppannam parappavadam උපන්නා වූ පරවාදයන් ඒ පරවාද වලටත් එහා ගියපු අනුන්ගේ පරවාදයන්. එහෙම සඳහන් කරන්නේ මේ ශාසනයට විරුද්ධ මතවාදවල ප්‍රබලම දේවල්. මොකක්ද ඒ? uppannam parappavada. සහ ධම්මේන ධර්ම කරුණු සහිතව සුනිග්ගහිතං නිග්ගහිත්වා මනා නිග්‍රහයෙන් නිග්‍රහ කොට වැරදි ධර්ම කාරණාව විතරක් නිග්‍රහ කරන්න ඕනේ කියලා. එහෙනම් uppannam parappavada. ධර්මයට විරුද්ධව යම් කෙනෙක් දක්වනවා නම් වෙනස් අදහසක්. ආන්ගේ අදහසක් වැරදි නම් ආන්ගේ වැරදි ධර්ම කාරණාව අපි මනාව නිවැරදි කරන්න ඕනේ. මෙහෙම නෙමෙයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මෙන්න මෙහෙමයි. ආන් එහෙනම් නිවැරදි කරන්න ඕනේ. ඒ නිසා සඳහන් කළා අනුන්ගේ පරවාදයන් ශාසනයට විරුද්ධ මතවාදවල ප්‍රබලම දේවල් සහ ධම්මේන දහම් කරුණු සහිතව ඒ කරුණ පැහැදිලි කරලා මේක මෙහෙම නෙමෙයි කියන්නේ අපිට හොඳටම උත්තර තියෙන්න ඕනේ. ධර්මයේ තුලින්ම පැහැදිලි කරන්න සහ ධම්මේන සුනිග්ගහිතං නිග්ගහිත්වා මනා නිග්‍රහයෙන් නිග්‍රහ කරන්න ඕනේ. දේශනාව කරපු පුද්ගලයාට නිග්‍රහ කරන්න කියලා කවදාවත් කියන්නේ කියන්නේ නැහැ. වැරදි ධර්ම කාරණාවට තමයි පහර දෙන්න කියන්නේ. පුද්ගලයාට පහර දෙන්නවත් විවේචනය කරන්නවත් කිසි දෙයකට යන්න එපා. වැරදි ධර්ම කාරණාව විවේචනය කරන්න. ඊළඟට මම සඳහන් කළා සප්පාතිහාරයන් ප්‍රාතිහාර්ය සහිතව 이르දි ප්‍රාතිහාර්යයක් නෙමෙයි කියලා සඳහන් කරනවා මෙතන ප්‍රාතිහාර්ය සහිතව කියලා කියහම එහෙමනම් ආදේශනා ප්‍රාතිහාර්ය අනුශාසනා ප්‍රාතිහාර්ය ඒක ගැනයි මෙතන සඳහන් කරන්නේ ප්‍රාතිහාර්ය සහිතව දේශනා කරන්න ඕනේ ආදේශනා ප්‍රාතිහාර්ය සහ අනුශාසනා ප්‍රාතිහාර්ය මිසක් 이르දි ප්‍රාතිහාර්ය නෙමෙයි කියලා සඳහන් කරනවා මිසදිටුගත් පුද්ගලයාගේ මිසදිටු පාර වෙනස් කරලා නිවන දෙසට පාර පෙන්වන්නේ හැම වෙලාවෙම උත්සාහ කරන්න කියලා දේශනා කළා. මිත්‍යා දෘෂ්ටික පුද්ගලයෙක් හම්බුනොත් හැම වෙලාවෙම ඔහුගේ මිසදිටු පාර වහලා ඔහු සම්මා දිට්ඨියට ගේන්න කටයුතු කරන්න කියලා කාරණා සඳහන් කරනවා. මිත්‍යා දෘෂ්ටිය විඳලා නිවන දෙසට හැරෙනකම්ම ධර්මයේ දේශනා කරන්න කියලා සඳහන් කරනවා. ඊළඟට සප්පාටිහාරයන් ධම්මං දේශිස්සන්ති කියලා කියන්නේ මෙන්න මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ මේ සිව්වනක් පිරිසෙන්ම බලාපොරොත්තු වෙලා තියෙනවා. මනාව ධර්මයේ දේශනා කරලා පිරිසිදු කරලා තහවුරු කරලා මිත්‍යා දෘෂ්ටික පාරක යන කෙනෙක් සම්මා දිට්ඨියට අරගෙන නිවනට යන පාර ඔහුට පැහැදිලි කරලා දීලා ඔවුන් සංසාරයෙන් එතර කරවන්න කටයුතු කරන එක සිව්වන පිරිසෙන්ම භාගිතුන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච දෙයක්. ආන් මේ කාරණාවට අපි උදේ සාකච්ඡා කරන්න තියදුනා එක්කෙනෙක් සිල් රැකලා ඔහුට පුළුවන් වුණොත් තව 10 දෙනෙක් නිවැරදි කරන්න ඒක ජීවිතේ කරගන්න මහ විශාල පුණ්‍ය කර්මයක්. සසර නිවන් දක්නා ජාති දක්වා කිසිම අපහසුතාවයකින් තොරව සිල් රැකගන්න අපි විසින් හම්බ කරගන්න දෙයක් තමයි වැරදි මතයක ඉන්න කෙනෙක් නිවැරදි මතයට අරන් එනවා කියලා කියන්නේ. එම්නම් මෙතන කියන්නේ ඒ වගේම කාරණාවක්මයි අපි මනාව මේ කටයුත්ත සම්පූර්ණ කරන්න වෙන සප්පාතිහාරයන් ධම්මං දේශිස්සන්ති කියලා කීවේ සියලු දෙනාටමයි. සිව්වණක් පිරිසටමයි භාග්‍යතුන් වහන්සේ කාරණාව දේශනා කරලා තියෙන්නේ. ඊළඟට පින්නතුනි මෙතන සඳහන් කරනවා මේ සූත්‍රෙහි එන මේ ඡේදවල සඳහන් කරලා තියෙන තවත් කාරණාවක් තමයි ජීවිතේ පරමාර්ථය බවට පත් කරගත යුතුයි කියලා රහත් වෙන තුරුම. මොකද ඒ තමනුත් ධර්මෙහි පිහිටලා අනුනුත් ධර්මෙහි පිහිටවන එක ජීවිතයේ උතුම් පරමාර්ථයක් හැටියට පත් කරගන්න ඕන රහත් වෙන තුරුම ලෝක සත්‍යයට අනුකම්පා කරනවා කියන කාරණාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ යාව මේ බික්කුණියෝ න සාවිකා භවිසanti එහෙම සඳහන් කරලා තියෙන්නේ අපි අර මුලින් සඳහන් කරපු කාරණා ටිකමයි. භික්ෂූන් වහන්සේලාත් ඒ දේ කරන්න ඕනේ. භික්ෂුණීන් වහන්සේලාත් ඒ දේ කරන්න ඕනේ. යාව මේ උපාසකා නාම ශාවකා භවිසanti. උපාසකයොත් ඒ දේම කරන්න ඕනේ. යාව මේ උපාසිකා නසාවිකා භවිසanti. උපාසිකාවොත් ඒ දේම කරන්න ඕනේ. ආන් ඒ දේ හරියටම සම්පූර්ණ කෙරුවේ නැත්නම් මේ ශ්‍රාවක කියන කාරණාව තහවුරු කරගන්න බැරුව යනවා. ඊට අමතරව දේශනා කළා යාවමේ ඉදම් බ්‍රහ්මචරියං ඉද්දං චේව භවිසanti තිතච්ච විත්තාරිකං මෙතන සඳහන් කරනවා බාහුජඤ්ඤං පුතු භූතං යාව දේව මිනිසේසු ප්‍රකාශිතං බ්‍රහ්මචර්යාව හැමතැනම පැතිරිලා සම්පූර්ණ වෙලා පැතිරිලා බොහෝසේ හැමතැනම සුලභ වෙනකන් දෙවි මිනිසුන් අතර මනාකොට ප්‍රකාශ වෙනකන් මම පිණිසවත් දෙවි මිනිසුන් අතර මනාකොට ප්‍රකාශ වෙනකන් භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙනවා අපි මේ කාරණාව හරියට සම්පූර්ණ කරයි කියලා. මිනිස්සු අතර දෙවියන් අතර සියලු දෙනා අතරම මේ ධර්ම කාරණාව ඊටාම ප්‍රචලිත වෙලා පැතිරිලා ඔවුන් ඒ ධර්මයේ තුල පිහිටලා අන් අය ධර්මයේ තුල පිහිටවමින් කටයුතු කරන කාරණාව භාග්‍යතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. තමනුත් පිහිටලා අනුනුත් ඒ මත පිහිටවයි කියන කාරණාව. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාව වෙන විට දෙවි මිනිසුන්ට වෙන කල යුතු දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ කියලා සඳහන් කරනවා. තමන් වහන්සේ විසින් කරන්න යමක් තිබුණාද ආන් මේ සියලු කාර්යයන් භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණ කරලායි තිබුණේ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ කාර්යභාරය නිමා කරලමයි පිරිනවම් පාලා තියෙන්නේ. එහෙනම් ඉස්සල්ලා මාරයාට මුලින්ම සඳහන් කළා මගේ මේ ශ්‍රාවක පිරිස හැබෑම ශ්‍රාවකයන් බවට පත් වෙනකන් මම පිරිනවම් පාන්නේ නැහැ. එහෙමනම් හැබෑම ශ්‍රාවකයන් පිරිසක් නිර්මාණය වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ කාර්යභාරය නිමා කරලා තියෙනවා. ඊළඟට මෙතන සඳහන් කරනවා මේ හරියටම තේරුම් ගැනීමට යමෙක් ඒක අවබෝධ කරගන්නවා නම් ඒක හරි වටිනවා කියලා. මොකද භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ කටයුතු අඩුපාඩුවක් කරලා නැහැ. ඒක හරියටම සම්පූර්ණ කරලා තියෙනවා. ඊළඟට ඒක අවබෝධ කරගන්න එක හැමෝටම ප්‍රයෝජනවත් වෙනවා වගේ මේ උතුම් වූ බුද්ධ වචන වලට විරුද්ධ කරුණු යම් කෙනෙක් ඉදිරිපත් කරනවා නම් සමහර විට අහන්න දකින්ද ලැබෙනවා මේ විරුද්ධ කරුණු භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පානා කාලයේ සිව්වණක් පිරිස බොහෝම දුර්වල වෙලා හිටියා. ධර්මයෙන් සහ විනයෙන් බැහැර වෙලා හිටියා. මිත්‍යා දෘෂ්ටිවල නිරත වෙලා හිටියා. ආන් එහෙම මිත්‍යා අදහස් අහන්න ලැබෙනවා. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන කාලේ ශ්‍රාවක පිරිස හරියට දුර්වල වෙලාලු හිටියේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ ශ්‍රාවකයෝ පිළිබඳව කලකිරිලලු. එහෙම සඳහන් කරන අවස්ථා අහන්න ලැබෙනවා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ මුලින්ම මාරයට කරපු දේශනාව සංශෝධනය කරන්න වෙනවා. මගේ මේ පිරිස මගේ ශ්‍රාවකයෝ නොවන තාක්කල් මම පිරිනිවන් පාන්නේ නැහැ. ශ්‍රාවකයෝ වුණ දවසට තමයි පිරිනිවන් පාන්නේ. එහෙමනම් ශ්‍රාවකයෝ නොවන තාක්කල් කියන වචනේ මේ තහවුරු කරන්නේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පානකොට ශ්‍රාවකයෝ අතර ભેද භින්නතා තිබුණා නම්. එහෙම එකක් තිබුණේ එහෙම එකක් තිබුණේ නැහැ. සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේගේ මතයට කීකරු වෙලා කටයුතු කරලා තියෙනවා. ඊළඟට වෙනතුනේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ uppannam parappawadan සහ ධම්මේන සුනිග්ගහිතං නිග්ගහිත්වා සප්පටිහාරියං ධම්මං දේශිස්සanti කියන මේ කොටස අපි මනාව දැනගන්න ඕනේ අවබෝධ කරගන්න ඕනේ කියලා සඳහන් කරනවා. uppannam parappawadan සහ ධම්මේන උපන් මිත්‍යා දෘෂ්ටි සහිත මේ කරුණු සුනිග්ගහිතං නිග්ගහිත්වා මනා නිග්‍රහයෙන් නිග්‍රහ කොට සප්පටිහාරියන් ධම්මං දේශිස්සanti පුද්ගලයන් පිළිබඳව කිසි වෛරයක් නැතුව වැරදි කරුණු ඉදිරිපත් කරන පුද්ගලයන් පිළිබඳව කිසිම ද්වේෂයක් නැතුව වැරදි ධර්ම කාරණාව විවේචනය කරලා පහර දීලා ඒ කාරණාව નિවැරදි කරන්න ඕනේ මොනවද මේ කියලා සඳහන් කරනවා නම් මේ ධර්මය දහස් ගණන් ලක්ෂ ගණන් සක්වලවල් පෙනෙන දෙවියෙකුට බ්‍රහ්මයෙකුටවත් වෙනස් කරන්න බෑ කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සක්වලවල් දාස් ගානම් පින කෙනෙකුටවත් වෙනස් කරන්න බැරි තරම් බොහොම ගරු ගම්බීර ධර්ම රත්නයක් කියන කාරණාව මනාව භාග්‍යතුන් වහන්සේ තහවුරු කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ පරමායුෂ ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ ගැන සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේගේ ආයුෂයත් සමහර තැනක සඳහන් කරනවා කියලා සඳහන් කරනවා ඒ කාලේ පරමායුෂ අවුරුදු 120ක් කියලා. භාග්‍යතුන් වහන්සේ පහළ වෙන කාලේ පරමායුෂ අවුරුදු 120ක් කියලා සමහර තැනක සඳහන් කරනවා කියලා කියන්නේ ධර්මයේ සඳහන් කරනවා නෙමේ සමහර තැනක සඳහන් කරනවා කියලා කියනවා. දීඝනිකායේ මහා පදාන සූත්‍රයේ නමුත් කියලම තියෙනවා සියලුම බෝසත්වරු සමහර කෙනෙක් භාග්‍යතුන් වහන්සේගේ ආයුෂ පිළිබඳවත් කතා කරනවා භාග්‍යතුන් වහන්සේට අවශ්‍ය නම් කල්පයක් වැඩ ඉන්න පුළුවන් කියන කාරණාව මේ දේශනා කරලා දෙන්නේ එහෙම නෙමෙයි කියලා. ඒකට උත්තරයක් තමයි මේ මහපදාන සූත්‍රයේ තියෙන්නේ. සියලු බෝසත්වරු උපදින්නේ අසංකේය ආයුෂ්ක සිතකින්. ලෝකේ පහළ වෙන හැම බෝසතාණන් වහන්සේ නමක උපදින්නේ අසංකේය ආයුෂ්ක සහිත සිතකින්. අවශ්‍ය නම් අසංකේයයක් කල්තරම් මහා කල්ප අසංකේයයක් වුණත් වැඩ ඉන්න පුළුවන් වෙන්න අසංකේය ආයුෂ්ක සිතකින්. මෙහි పూర్ව භාග ඥාන සංප්‍රයුක්ත සංඛ්‍යාත ආයුෂ්ක සිතකින් තමයි බුදුරජාණන් වහන්සේලා උපදින්නේ බෝසතාණන් වහන්සේලා මොකද කියලා සඳහන් කරනවා උපරිමයෙන්ම අරගෙන මනුලව උපදින බෝසතාණන් වහන්සේ මනුලව තියෙන උපරිම ආයුෂයෙන් අරගෙන තමයි උපදින්නේ. මෙතන සඳහන් කරන්නේ හැම බෝසතාණන් වහන්සේ නමක්ම අසංඛ්‍ය ආයුෂ්ක සිතකින් තමයි උපදින්නේ. එතකොට මනුස්ස ලෝකේ ඉපදුනහම මනුස්ස ලෝකයේ තියෙන සියලු ආයුෂයත් එතන තියෙනවා. අවශ්‍ය නම් එදා කාලේ මිනිස්සු ජීවත් වෙන අවශ්‍ය කාලයේ වැඩ ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් අති දීර්ඝ කාලයක් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න පුළුවන් තරම් ශක්තිය අරගෙනයි ඉපදිලා තියෙන්නේ. දීඝනිකායේ මහා ප්‍රධාන සූත්‍රයේ මහා බෝසත්වරු පිළිබඳව විශේෂයෙන් විස්තරයක් සඳහන් කරනවා. මේ කාරණා පිළිබඳව අට කතාවෙත් විස්තර කරනවා සූත්‍රයේ සහ අට කතාවේ. විපස්සී ආදී සියලුම බෝසත්වරු මෛත්‍රී පූර්ව භාග සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිතකින් මව් කුස තුල පිරිසිඳ ගන්නවා කියලා. ඒ සිතින් ගන්නා ලද ප්‍රතිසන්දිය අසංකේයයක් ආයුෂයෙන් යුක්තයි. මෙසේ සියලු බුදවරු අසංකේ ආයුෂ්ක ගන්නා හූය කියලා සඳහන් කරන්නේ මහපදාන මහපදාන සූත්‍රයේ. මේ මේ කාරණාවෙන් අපිට කෙලින්ම තහවුරු වෙන්නේ බුදුරජාණන් වහන්සේට අවුරුදු 120ක ආයුෂයක් නැහැ කියලා. අවුරුදු 120ක ආයුෂයක් නැහැ. අසංඛ්‍ය තරම් ආයුෂ බුදුරජාන් වහන්සේට භුක්ති විඳින්න පුළුවන්. ඊළඟ කරුණ තමයි පින්නතුනි අන් අයගෙන් ඒ කාලේ පරමාවශ අවුරුදු 120ක් කියන කාරණාවත් වැරදි කියලා. අනිත් අයට තිබුණේ 120යි කියන කාරණාව කිව්වොත් ඒකත් වැරදි. හේතුව තමයි සඳහන් කරන ත්‍රිපිටකයේම වස්සසතං අප්පං වා භීයෝ වර්ෂ 100කට අල්පයක් හෝ වැඩි මේ පිටකයේම සඳහන් කරනවා ඒ කාලේ ආයුෂ ගැන. වස්සසකම් අප්පංවා දීයෝ. අවුරුදු 100කට වඩා අල්පයක් හරි වැඩි. අඤ්ඤං වස්සසතං අපත්වා. නමුත් 200ට නම් වැඩි වෙන්නේ නැහැ. 100ට වඩා වැඩි 200ට වඩා වැඩි වෙන්නේ නැහැ. ඒක සඳහන් කරනවා ඊට අනුව අවුරුදු 160 ඊටාම දුර්ලභ වෙලා තියෙනවා. දැන් මේ 120ක් එදා පරමාවශ්‍ය කියලා කිව්වොත් වැරදි කියලා මේ කියන්නේ. ඊටාම දුර්ලභව අවුරුදු 160ක් ජීවත් වෙච්ච කෙනෙක් හොයාගන්න පුළුවන්. නමුත් 200ක් වැඩ හිටපු කෙනෙක් නැහැ. එහෙනම් අවුරුදු 160ක් වැඩ හිටිය කවුද? බක්කුල මහරහතන් වහන්සේ ඊටාම දුර්ලභ වෙලා තියෙනවා. නමුත් අවුරුදු 160ක් වැඳිලා තියෙනවා. එය සත්වයාගේ පරමාවශ්‍ය වෙලා තියෙනවා. කියන කාරණාව සඳහන් කරනවා ඒ කාලේ මෙන්න මේ මේ අය මෙච්චර කාලයක් ජීවත් වෙනවා කියලා හොයලා හොයලා අපි මනාව අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් 120යි කියලා ස්ථිරවම කියන්න බෑ කියන එකයි මේ සඳහන් කරන්නේ. මෙන්න මේ ඇතැම් ඇතැම් අය හරි දුර්ලභයි නමුත් 120ට වඩා ජීවත් වෙලා ජීවත් වෙලා තියෙනවා. සඳහන් කරනවා විශාකා මහ උපාසිකාව, බ්‍රහ්මායු බ්‍රාහමණය, පොක්කර සාති බ්‍රාහමණය, සේල බ්‍රාහමණය, බාවාරි බ්‍රාහමණය, ආනන්ද මහතෙරුන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියන මේ උතුමන් වහන්සේලා අවුරුදු 120ක් ජීවත් වෙලා තියෙන අය. ඒ අතර අනුරුද්ධ තෙරුණුව අවුරුදු 150ක්, බක්කුළු තෙරුණුව අවුරුදු 160ක් ආයු වන්දලා තියෙන බව මජ්ක්‍ධිම නිකායේ බක්කුළු සූත්‍රයේ සඳහන් වෙනවා. ඊළඟට පින්වතුනි දෙවන ධර්ම සංගායනාව මෙහෙයවපු ප්‍රධාන රහතන් වහන්සේලා අට නමක් ඉන්නවා. එයින් එක නමක් තමයි සබ්බකාමී යස මහරහතන් වහන්සේ. සබ්බකාමී මහරහතන් වහන්සේ. වස් 120යි කියලා කියනවා. එහෙමනම් වස් 120යි කියලා සඳහන් කරලා තිබුණාම සාමාන්‍යයෙන් අවුරුදු 20ෙන් තමයි උපසම්පදා කරන්නේ. ඒතර වස් 120ක් කියලා කියහම සබ්බකාමී යස මහරහතන් වහන්සේත් අවුරුදු 140ක්වත් යටත් පිරිසෙන් වැඩ ඉඳලා තියෙනවා කියන කාරණාව මෙතනින් අපිට පැහැදිලි වෙනවා. නමුත් ඒ ආයුෂ ඊටාම දුර්ලභයි. හොයලා හොයලා තමයි එහෙම වැඩ හිටපු අය හොයාගන්න ඕනේ. 100ට වැඩි 200ට නම් අඩුමයි කියන කාරණාව සඳහන් කරන්නේ. එහෙමනම් මේ කාරණාව වස්සහතං අප්පංවා බීයෝ කියලා අට කතාවේ දක්වන්නේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ අවුරුදු 120ක් ආයු කාලයේ ඉපදුනා කියන එක මිත්‍යා දෘෂ්ටියක් කියන කාරණාව මනාව තහවුරු කරනවා. ඒ කියන්නේ බෝසතාණන් වහන්සේ උපදිනකොට මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 120යි කියලා කිව්වොත් ඒක මිත්‍යා දෘෂ්ටියක් කියන කාරණාවයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. එම කරුණ වලට මහා නිග්‍රහයකින් නිග්‍රහ කරන්න පුළුවන්. ආන් ඒ කරුණ වලට අර අපි මුලින් කතා කරපු නිග්‍රහයෙන් නිග්‍රහ කරන්න නිග්‍රහ කරන්න පුළුවන්. ඒ කරුණ ඉදිරිපත් කරපු පුද්ගලයන්ට නෙමෙයි නිග්‍රහ කරන්නේ. ඕන් ඔය කියන කාරණාව වැරදියි. වැරදි කියලා කියන්නේ හේතු පෙන්නනවා. අහවල් අහවල් අය විශාකා මහ උපාසිකාව, බ්‍රහ්මාවි බ්‍රාහමණයා, බාවාරි බ්‍රාහමණයා, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ ආදී මහරහතන් වහන්සේලා මෙන්න මෙච්චර මෙච්චර කල් වැඩ ඉඳලා තියෙනවා. එහෙමනම් ඒ කාලේ පරමායුෂයේ අවුරුදු 120යි කියන එක බොරු කියලා ආන් ඒ වචනයේට මනා නිග්‍රහයකින් කරුණු දක්වලා නිග්‍රහ කරන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම නිග්‍රහ කරන්න අපි මනාව කරුණු දැනගෙන ඉන්න ඕනේ. ආන් එහෙම දැනගන්න අවබෝධ කරගන්න මුලින් බණ අහන හැටි අපි කතා කළා. ඒ විදිහට ධර්ම ශ්‍රවණය කරලා මනා ධර්ම අවබෝධයක් තිබ්බ කෙනෙකුට විතරයි යමෙක් ධර්මයට විරුද්ධ වෙනකොට ඊට විරුද්ධව කතා කරන්න පුළුවන්කම පුළුවන්කම ඇති වෙන්නේ. ඊළඟට පිළිතුර මෙතන මේ පරමාවිෂ කියන්නේ ඉපදිලා ජීවත් වෙනකොට මගදී කිසියම්ම අනතුරකටපත් නොවි මුළු ජීවිත කාලයම භුක්ති විඳින කෙනෙක් ගැන තමයි මෙතන මේ පරමාවශ්‍ය කියලා සඳහන් කරන්නේ. මෙතන සඳහන් කරන්නේ ජීවිතේට මගදී කිසිම කරදරයක් නොවි ජීවත් වුණොත් යමෙක් ඒ පුද්ගලයාගේ ජීවිත කාලයයි මේ පරමාවශ්‍ය කියලා සඳහන් කරන්නේ. මගදී කරදර වෙන්න බෑ. සම්පූර්ණවම ඒ ජීවිතයට කරදර නොවි පවතින කෙනෙකුගේ ආයු කාලය. පරමාවශ්‍ය 10ක් කියන කාලේ අවුරුදු 5න් විවාහ වෙලා කිසිම කරදරයක් උනේ නැත්තම් නොවි ජීවත් වුණොත් අවුරුදු 10න් මැරෙන්න පුළුවන්. කිසිම කරදරයක් නොවි අවුරුදු 5න් විවාහ වෙලා 10ක් ජීවත් වෙන්න පුළුවන්. 10ට වඩා කවුරුවත් ජීවත් වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. මොකද එදාට පරමාවිෂනේ. එහෙනම් 10ට වැඩි කවුරුවත් ඉන්නේ නැහැ. 5 ඉඳලා කරදරයක් නුනොත් 10 දක්වා ජීවත් වෙනවා. 5ට එන්නේ නැතුව මැරෙන්නත් පුළුවන්. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ සතර ඊර්ධිපාද වඩපු නිසා කල්පයක් හරි වැඩ ඉන්න පුළුවන් කියන කාරණාව අට කතාවේ සඳහන් කරලා තියෙනවා. සතර ඉද්ධිපාද වඩලා නිසා කල්පයක් හරි වැඩෙන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා ඒ විතරක් නෙමේ අවශ්‍ය නම් සරියුත් මුගලන් දෙන වහන්සේටත් ඒ විදිහටම වැඩෙන්න පුළුවන් කියලා. සතර ඉර්ධිපාද වඩපු ඕනෑම කෙනෙකුට එහෙම ඉන්න පුළුවන් කියන කාරණාවත් පැහැදිලි කරනවා. ඒ කාරණාව ඉතාම තහවුරු කරනවා කොහොමද? පින්නතින අදත් ওই හිමාලය වාගේ ප්‍රදේශවල බණ භාවනා කරන ඍෂිවරු අපිට ඉඳලා හිටලා අහන්න හම්බ වෙන අවුරුදු 1000ක් ජීවත් වෙන කෙනෙක්, අවුරුදු 3000ක් ජීවත් වෙන කෙනෙක්. අන් එහෙම ඍෂිවරු ගැන හිමාලයෙන් අපිට අහන්න ලැබෙනවා. හැබැයි ඒගොල්ලෝ ඍෂිවරු නමක් මිත්‍යා දෘෂ්ටිකයි. ඉසරණ නැහැ. එහෙමනම් මහා කල්ප අසංඛ්‍ය ගානක් පාරමිතා පුරලා අතිශයින්ම සම්මාදිට්ඨික වෙච්ච ලෝක සත්වයා සංසාරයෙන් මෙතර කරවන්න තරම් ශක්තිය තියෙන අපේ බුදුරජාණන් වහන්සේට ආයි ප්‍රමාණය අවුරුදු 45යි කියලා කිව්වොත් ඒක ඒක භාග්‍යතුන් වහන්සේට කරන නිග්‍රහය. එහෙම පුණ්‍ය මහිමයක් නැති අර වාගේ බ්‍රාහ්මණයන්ටත් ඉන්න පුළුවන් නම් අවුරුදු 1000 ගණන් මේ සතර ඉරිදීපාදේ වඩාපු මහෝත්තමයන්න් වහන්සේට එච්චර කල් ජීවත් වෙන්න බෑ කියනවා කියන කාරණාව බිහිලුවක් වමයි කියන කාරණාව සඳහන් කළේ ඒකයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේට අවශ්‍ය නම් ඒ සුදුසු කාලයේම බුදුරජාණන් වහන්සේට වැඩෙන්න වැඩෙන්න පුළුවන්. එහෙමනම් මේ කියන විදිහට බුදුරජාණන් වහන්සේට කොයිතරම් දීර්ඝායුෂයක් තිබුණත් නමුත් අපි ඔය සඳහන් කරන නිසි වයසට නැත්තම් ගිහි කාලෙත් එක්ක අවුරුදු 80 වයස එනකොට තමන් වහන්සේගෙන් කෙරෙන්න තිබිච්ච සියලුම කාර්යයන් නිමා කරලා තිබෙන නිසා ශ්‍රාවක පිරිස හැබෑම ශ්‍රාවකයෝ වෙලා හිටපු නිසා බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාන්න තීරණය කළා. තාමත් ඒ ශ්‍රාවක පිරිස හැදුන්නේ නැත්නම් එහෙනම් භාග්‍යතුන් වහන්සේ තාම තාමත් වැඩ ඉන්නවා. ශ්‍රාවකයෝ ශ්‍රාවකයෝ වෙන තාක්කල් වැඩ ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය ආචාර්ය තනතුලේ තියාගත්තේ නැහැ කියන කාරණාවක් තහවුරු කරනවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගුරුතන්හි තිබුණේ නැහැ කියන කාරණාව ඒක අපි සාකච්ඡා කරලා තියෙනවා ඊළඟ පින්නතුනේ අපේ භාග්‍යතුන් වහන්සේ මේ ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කරපු හැටි සඳහන් කරනවා බොහෝම අනුකම්පාවෙන් දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන්ම තමයි මේ අදිෂ්ඨානයත් කරන්නේ. අපිට පුදුමාකාර අනුකම්පාවක් භාග්‍යතුන් වහන්සේ දක්වලයි තියෙන්නේ. ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කරනකොට නොබෙදෙන ධාතුන් වහන්සේලා නොබෙදෙන ධාතුන් වහන්සේලා හත් නමක් වැඩ ඉන්නවා. ඇයි බෙදෙන්නේ කියලා කියන්නේ? මේ සක්වලට ඉතුරු වෙනවා. වෙන කිසිම සක්වලකට ලැබෙන්නේ නැහැ. ඒ හත් නම මේ සක්වලට විශේෂයි. ඒ තමයි සතර දලදා වහන්සේ. අකු ධාතුන් වහන්සේලා දෙනම ලලාට ධාතුන් වහන්සේ. මේ හත් නම බෙදෙන්නේ නැහැ කවදාවත්. චත්තා ලීසා සමාදන්තා කේසා ලෝමාච සබ්බසු දේවා හරින්සු ඒකේකං චක්කවාල පරම්පරා. මහා පරිනිර්වාණ සූත්‍රයේ තමයි මෙහෙම සඳහන් කරලා තියෙන්නේ. සම 40 දන්ත ධාතුන් වහන්සේලා චත්තා ලීසා සමාදන්තා. ආන් එයින් මේ හතර නම ඇරෙන්න ඉතුරු දන්ත ධාතුන් වහන්සේලා දෙවිවරු චක්කාවාට පරම්පරාවෙන් අරගෙන යනවා. කේසා ලෝමාච සබ්බසු. කේස ධාතුන් වහන්සේලා සහ ලෝම ධාතුන් වහන්සේලා. මෙතන මේ කෝටි ලක්ෂයක් සක්වලේම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. හැබැයි ඉතින් සමහර සක්වලක වැඩ ඉන්නේ එකම එක කේශ ධාතුන් වහන්සේ නමක් විතරයි. සමහර සක්වලක එකම එක ලෝම ධාතුන් වහන්සේ නමක් විතරයි. දෙවියෝ මිනිස්සු ඔක්කොම ඒ ධාතුන් වහන්සේ බලන්න එතෙන්ට එන්න ඕනේ. ඒකට හිතන්නකො පින්නතුනි අපිටත් එහෙම එක ධාතුන් වහන්සේ නමක් ලැබුණා නම් අපි කියමු අපි ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ කියලා. ධාතුන් වහන්සේ නමක් දැක ගන්න වෙච්චහම ඒ තරම් දුර ගෙවාගෙන එන්න ඕනේ නේ තියෙන තැනට. නමුත් අපිට ඊට වඩා මහ පුදුම පහසුකම් තියෙනවා. එහෙනම් අර සක්වලවල් වල අය කොයි තරම් දුර්ලභ ධාතුන් වහන්සේනමත් දැක ගන්නවා කියන්නේ. එක නමයි නම් සක්වලටම වැඩ ඉන්නේ. ඔය ධාතුන් වහන්සේ නොදැක මැරෙන අය ඒ සක්වලවල් කොච්චරනම් ඇද්ද? නමුත් මේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝම ශ්‍රාවකයෝම තමයි. එතකොට අනික් අදිෂ්ඨාන කරන ධාතුන් වහන්සේලාගේ ප්‍රමාණය ද්‍රෝණ 8යි. ද්‍රෝණ 8ක් කියලා කියන්නේ ඉතින් ද්‍රෝණ 8ක් කියලා කියන්නේ සේරුණම් 64ක්. මේ ධාතුන් වහන්සේලා ප්‍රමාණය ওই හැම සක්වලවල් ගානේ බෙදෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ අපිට අති සුවිශේෂී අනුග්‍රහයක් කළා. මම ඒකයි කියන්නේ මේ රට කොච්චර විශේෂද අපි කොච්චර පුණ්‍යවන්තද කියලා. මොකද අපිට තියෙන අනුග්‍රහය. ඩෝණයක් ධාතුන් වහන්සේලා අනුරාධපුර මහසෑයේ විතරක් විතරක් වැඩ ඉන්නවා. ඒ සෑයේ විතරක් ද්‍රෝණයක් වැඩ ඉන්නවා. ඒ කියන්නේ ද්‍රෝණ 8යි තනිකරම ද්‍රෝණයක්ම අපේ රටේ වැඩ ඉන්නවා මහසෑයේ. ඒතකොට එච්චරද වැඩ ඉන්නේ? තව කොච්චර වැඩ ඉන්නවද ධාතුන් වහන්සේලා? ආන් ඒ නිසා ඒ ධාතුන් වහන්සේලා බොහෝ දෙනාට අනුකම්පාවෙන් භාග්‍යතුන් වහන්සේගේ කරුණාව තියෙන හැටියට ඒ ඒ තැන්වල වැඩ ඉන්නවා. නමුත් අර සුවිශේෂී වූ ධාතුන් වහන්සේලා හත් නමින් දලදා වහන්සේලා දෙනමක් මේ සක්වලටම ඉතුරු වෙන්නේ. නමුත් එයින් දෙනමක් මේ පුංචි රටට හම්බ වෙන්න මොන තරම් පුණ්‍යවන්තයෝ මෙහි උපදින්න ඕනේද? අකු ධාතුන් වහන්සේලාගෙනුත් එක නමක් අපිට හම්බුණා. විශාලතම සරුවඥ ධාතුන් වහන්සේ වෙච්ච ලලාට ධාතුන් වහන්සේත් අපිට හම්බ වුණා. දැන් ඉතින් හිතන්නකෝ මේ සක්වලෙත් මේ පිම්බිම මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා. එහෙමනම් අපේ යුතුයකම් ටික මගේ ඇරිලා තියෙනවා මිසක් බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් කරපු ටික කොහොමවත් අතපහු කරලා නෑ. භාග්‍යතුන් වහන්සේ අපිට අවස්ථාව ලබලා දීලා තියෙනවා. අපි තාමත් ප්‍රමාදයි තිසරණ පන්සිල්වත් පිරිසිදු කරගෙන සිල් ගුණ වඩන බවක් ආරක්ෂා කරන බවක් පේන්නේ බුදුරජාණන් වහන්සේ අපිට කරුණාව දක්වලා මේ කටයුතු සියල්ල නිමා කළේ බුද්ධත්වයෙන් අටවෙනි අවුරුද්දේ. අයි මේ මුළු ආයු කාලයම ගියාට පස්සේ වැඩි කරන්න හිටියේ නෑ ලෞතුරා බුදු වෙලා අටවෙනි අවුරුද්ද වෙනකොට ওই කාරණා ඔක්කොම තීරණය කරලා ඔක්කොම තීරණය කරලා ඉවරයි. එහෙමනම් ප්‍රමාදයේ තියෙන අපි ගාව මිසක් භාග්‍යතුන් වහන්සේ නම් අපිට කිසිම අඩුවක් කරලා අඩුවක් කරලා නැහැ. ආන් මේ ධාතුන් වහන්සේලා හැබෑ ਸਰුවඥ ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ කරුණාව තියෙන තාක්කල් විතරයි අපි ගාව වැඩ ඉන්නේ. අපි වත්පිළිවෙත් කරන එකේ පොඩි අඩුවක් වුණත් එතනින් අයින් වෙලා යන්න යනවා. වෙන කොහාට හරි වැඩම කරනවා. භාග්‍යතුන් වහන්සේ අපට අනුකම්පා කරලා තියෙන කාලය ඉවර වුණත් ධාතුන් වහන්සේලා එතනින් වැඩම කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරලායි තියෙන්නේ මේ මේ ධාතුන් වහන්සේ දැන් සේරු 64ක් බෙදිච්ච කුඩා ධාතුන් වහන්සේලා එක ධාතුන් වහන්සේ නමක් නමක් දානේ බුදුරජාණන් වහන්සේ දන්නවා. එක කේශ ධාතුන් වහන්සේ නමක් ලෝම ධාතුන් වහන්සේ නමක් ගාහනේ දන්නවා මගේ ශරීරයේ පිහිටලා තියෙන අහවල් ලෝම ධාතුන් වහන්සේ මොන සක්වලේ කොතනද තියෙන්නේ කියන කාරණාව පාවාගිතුන් වහන්සේ දන්නවා එහෙමනම් මගේ ශරීර ධාතුවෙන් අවශේෂ වෙච්ච අහවල් තැනින් බිඳිච්ච ධාතුන් වහන්සේ දැනට කවුරු ගාවද වැඩ ඉන්නේ කියන කාරණාවත් බුදුරජාණන් වහන්සේ දන්නවා ආන් ඔවුන් සංසාරේ පින් කරලා තියෙනවා ඔවුන්ට අනුකම්පා කරලා ඔවුන් ළඟ මේ ධාතුන් වහන්සේ මෙතෙක්කල් වැඩ වාසය කළ යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරලා තියෙන තාක්කල් ඔවුන් ගාව වැඩ ඉන්නවා. ඒ මෙතෙක් කල් කියලා තීරණය කරාම ඒ කාලේ ඉවර වෙච්ච ගමන් ඒ ධාතුන් වහන්සේ එතනින් වෙන තැනකට වෙන තැනකට වඩිනවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා. රාතන් වහන්සේලා ධාතුන් වහන්සේලා නම් එහෙම වෙනස් වෙන්නේ නෑ. හැබැයි ධාතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ එහෙම වෙනස් වෙනවා. ඊළඟට පින්නතුනේ අපේ බුදුරජාණන් වහන්සේ මොනතරම් නිහතමානීද? භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයන්ගෙන් බණ අහපු අවස්ථා පිළිබඳව අපේ බණපොතේ සඳහන් වෙනවා. මොගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්ද අවසර ඉල්ලන්න ගියහම සඳහන් කළා පිරිනිවන් පාන්න කලින් මට ධර්ම දේශනාවක් කරන්න කියලා. භාග්‍යතුන් වහන්සේ අහගෙන ඉන්නවා මොගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා. එතකොට ටික තලලා තලලා තියෙන වෙලාවක. නමුත් ධානයෙන් කය බැඳගෙන තමයි මේ දේශනාව කරන්නේ. අනිත් කාරණා පිළිදෙනේ තවත් එක තැනක් තමයි නන්දක මහරහතන් වහන්සේ උපස්ථාන ශාලාවේ දවසක් ධර්ම දේශනාවක් කරනවා. හැබැයි දේශනාව පටන් ගන්නකොටම අපේ බුදුරජාණන් වහන්සේ උපස්ථාන ශාලාවේ දරගාවට වැඩියා. නමුත් බොහෝම අපූර්ව දේශනාවක් ශ්‍රාවක භික්ෂුන් වහන්සේලාත් මනාව අහගෙන ඉන්නවා. භාගිතුන් වහන්සේ දොරට තට්ටු කරන්නේ නැතුව දොරගාව හිටගෙන ඉන්නවා. ආනන්ද ස්වාමීන් වහන්සේ අවස්ථා කීපයක ඇවිල්ලා කතා කළා ස්වාමීන් හිටගෙන ඉන්න එපා. මහන්සි ඔබ වහන්සේ බුද්ධ කුමාරයි. ඔබ වහන්සේ හරි සියුම් ස්වාමී වෙහෙස ඇති. දැන් වඩිමු. දැන් විවේක තමු. නමුත් වඩින්නේ නැහැ. එළි වෙනකම්ම දේශනාව අහනවා. උදේ ධර්ම දේශනාව නිමා වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දොර තට්ටු කරනවා. ඒ වෙලාවේ දොර ඇරියා. නන්දක මහරහතන් වහන්සේ අහනවා ස්වාමීනි කොයි වෙලාවේද දොර ගාවට වැඩි කියලා. ආන් ඒ වෙලාවේ සඳහන් කළා නන්දක දේශනාව පටන් ගන්නකොට. ඊටාම අපූර්වයි නන්ද කුඹේ දේශනාව. නමුත් නන්දක ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා දුක්කරං කරිත්ත බන්ති. ස්වාමීනි මම බොහෝම දුෂ්කර ක්‍රියාවක් කරලා තියෙනවා. දේශනාව ලස්සනයි කියලා බගිතුනා සඳහන් කළානේ. බාගතුන් වහන්සේ මෙතන වැඩ ඉන්නවා කියලා දැනගත්තා එහෙමනම් මට මේ දේශනාව ඒ විදිහට කරන්න බෑ. ඒකයි කිව්වේ දුක්කරං කරිත්ත බන්ති කියලා. නමුත් ආන් එවන් ශ්‍රාවකයන්ගේ දේශනාවල් පවා ඊටාව කරුණාවෙන් භාග්‍යතුන් වහන්සේ අහගෙන ඉඳලා තියෙනවා. ඒ තරම්ම නිහතමානී මේ භාග්‍යතුන් වහන්සේගෙන් උපන් ධර්මය. ඕක මම දැනගත්ත එක නේද මං අහන්න දෙයක් තියෙනයි කියලා භාග්‍යතුන් වහන්සේ වැඩි වැඩි නෑ. කොයි තරම් කාරුණිකද කියන කාරණාව අපිට හිතලා ඉවර කරන්නවත් බෑ පින්නතුනේ මේ කරුණොත් එක්ක. ඊළඟට අපේ භාග්‍යතුන් වහන්සේ අපිට ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කරුවා විතරක් නෙමෙයි මේ රටට දක්වපු අති සුවිශේෂී වූ අනුකම්පාවක් තියෙනවා. අපිට ධාතුන් වහන්සේලාට ලැබුණා. ඒ වගේම මේ මෙතනදී පැහැදිලි කරනවා මජ්ක්‍ධිම නිකායේ අභයරාජ කුමාර සූත්‍රය. අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රිය වූ දේවල් කතා කරනවද? ප්‍රිය නොවූ දේවල් කතා කරනවද? සත්‍ය වූ දේවල් කතා කරනවද? අසත්‍ය වූ දේවල් කතා කරනවද? සිදු වූ දේවල් කියනවද? සිදු නොවූ දේවල් කියනවද? අනුන්ට ප්‍රිය වුණත් මනාප වුණත් අමනාප වුණත් අප්‍රිය වුණත් අර්ථ සහිත දේශනාවක් නම් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව මනාව කරනවා. කවුරුවත් මේකට කැමතිද? කවුරුවත් අකමැතිද? කාගවත් හිත රිදෙයිද? කාගවත් හිත සතුටු වෙයිද? යම් දේශනාවක් බුදුරජාණන් වහන්සේ කරන්න ගියහම ආන් ඒ දේශනාවෙන් තවත් පිරිසකට යහපතක් සිද්ධ වෙනවා නම් කිලෝිත දෙයක් කියන්න තියෙනවා නම් මේ අරයට රිදෙයිද මෙයාට රිදෙයිද කියන කාරණාව භාගිතුන් වහන්සේ බැලුවේ බැලුවේ නැහැ. මේ ධර්ම කාරණාව නම් දැන් දේශනා කරලා බෑ. ඊටාම දීර්ඝයි කියලා භාග්‍යතුන් වහන්සේ නතර කරන්නේ නතර කරන්නේ නැහැ. බොහෝ දිනාට යහපතක් වෙනවා නම් භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව දේශනා කරනවා. ඒකෙන් විතර සඳහන් කළේ එතනට කිව යුතු නම් භාග්‍යතුන් වහන්සේක දේශනා කරනවා. එතෙන්ට ගැළපෙනව නම් භාග්‍යතුන් වහන්සේක දේශනා කරනවා. මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වර්ගයේ රතවිනීත සූත්‍රයේ මේ සඳහා කරුණු කරුණු දක්වනවා. ඊළඟට මෙන්න මේ බුද්ධ වංශ අට කතාව බුදුරජාණන් වහන්සේගේම දේශනාවක්. පුබ්බේ නිවාසානුස්සති ඥානය බුදුරජාණන් වහන්සේට තරම් මේ ලෝකේ වෙන කාටවත්ම නැහැ. ඒ නිසා වෙන කාටවත් බුද්ධ වංශය දේශනා කරන්න බෑ. ඒක සරියුත් මහරහතන් වහන්සේටවත් බෑ. සරියුත් මහරහතන් වහන්සේට ආපහු බැලුවොත් පේන්නේ මහා කල්ප අසංකේයයකුත් ලක්ෂයක් විතරයි. එහෙමනම් 28ක් බුදුරජාණන් වහන්සේලා ගැන දේශනා කරන්න උන්වහන්සේට උන්වහන්සේගේ ඥාන ශක්තියෙන් බැරි වෙනවා. ආන් ඒකයි බුද්ධ වංශයේ භාග්‍යතුන් වහන්සේගේම දේශනාවක් වෙන්නේ. ඒ 28ටත් වඩා බුදුරජාණන් වහන්සේලා ගැන අපේ භාග්‍යතුන් වහන්සේ දන්නවා. නමුත් එච්චර ඈතට දේශනා කරලා ඉතින් අපිට ඒකෙන් වැඩක් නැහැ නේ. ඒ නිසා මේ මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ 1ක් උන්වහන්සේ පාරමිතා පුරන කාලේ පහළ වෙච්ච බුදුරජාන් වහන්සේලා ගැන දේශනා කළා. ඊට කලින් බුදුරජාන් වහන්සේලා ගැන දේශනා කළේ නැත්තේ නැත්තේ නෑ. දීපංකර බුදුරජාණන් වහන්සේ ගැන, පුරුතුරා බුදුරජාණන් වහන්සේ ගැන. හැබැයි ওই බුදුරජාණන් වහන්සේලා මේ මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂයක් පාරමිතා පුරනකොට අටවිසි බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියා ඊට කලින් වැඩ හිටපු බුදුරජාණන් වහන්සේලා ගැන බොහෝ කරුණු දක්වලා වාග්යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ එහෙනම් මේ විශ්වයේ යම් දවසක පහළ වුණා නම් පළවෙනි බුදුරජාණන් වහන්සේ නම. ඒ කාරණාවත් දන්නවා. ඥාන ශක්තිය ගැන කියහම මේ ලෝකේ අවබෝධ කරගන්න තරම් යම් තරම් ප්‍රමාණයක් යම් තරම් දෙයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ඥාන ශක්තිය එච්චරයි. අවබෝධ කළ යුතු යම් ප්‍රමාණයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ඥානය පමණයි. බුදුරජාණන් වහන්සේගේ ඥානය යම් පමණද මේ ලෝකේ අවබෝධ කරගත යුතු දේවල් එපමණයි. එහෙමනම් පින්නතුනි අපි වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ කොච්චර අනුකම්පා කළාද කියන කාරණාව අපි අන්තිමට මේ සාකච්ඡා කරන්න හදන්නේ. ආරක්ෂක දෙවිවරු අපේ රටේ ධාතුන් වහන්සේලා වෙනුවෙන් පිහිටවපු හැටි. සුවිශේෂී තැන්වල. ආන් ඒ කාරණාව සඳහන් කරාම දීඝවාපි මහසෑය. බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ 3 වෙනි වතාවට ලංකාවට වැඩම කරලා අපේ බුදුරජාණන් වහන්සේ දීඝවාපි චෛත්‍ය රාජයා පිහිටලා තියෙන තැනට වැඩම කරලා තනියමද 500ක් මහරහතන් වහන්සේලා එක්ක මේ 500 දෙනාම මහරජවරු ශාක්‍ය වංශයෙන් පැවිදි වෙච්ච 250යි කෝලිය වංශයෙන් පැවිදි වෙච්ච 250යි මහා සමීත් දේශනා කරන්නේ මේ මේ 500 නම ආරම්භ කරලා. ඒ 500 නමත් එක්ක තමයි වඩින්නේ. 500 දෙනාම සිව්පිලිසින් වියාපත් මහරහතන් වහන්සේලා තුන්වෙනි ලංකා ගමනේ වැඩම කරලා දීඝවාපිය පිහිටන තැනට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ එතන 500ක් මහරහතන් වහන්සේලාත් එක්ක වැඩ ඉඳලා මේ මහ පොළොව කම්පා වෙනවා කියලා සඳහන් කරනවා. ටිකක් ප්‍රදේශයක් විතරක් නෙවෙයි සාගරයේ තෙක්ම පොළොව කම්පා වෙනවා කියලා සඳහන් කරන්නේ. ඊට පස්සේ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ මෙතන තමයි මගේ ਸਰවඥ ධාතුන් වහන්සේලා දරාගෙන දීගවාපී මහසෑය අනාගතයේදී වෙන්නේ. ආන් එහෙම සඳහන් කරලා මහාසේන කියලා මහා පුණ්‍යවන්ත බලවන්ත ශක්තිවන්ත දෙවියෙකුට කතා කරලා කියනවා මහාසේන ඒ තාක් මේ භූමියත් රකින්න ඕනේ. ඊන් පස්සේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තාක්කල් සෑයත් රකින්න ඕනේ. එහෙමනම් දීඝවාපිය බාර දෙන්නේ කිනම් දෙවියෙකුටද? මහා සේන කියන දිව්‍ය රාජයාට. ඊළඟට අනුරාධපුරයේ මහා සෑය පිහිටලා තියෙන තැන. එතන අර 509 එක වැඩ ඉඳලා මහ පොළොව සාගරයේ තෙක්ම කම්පා කරවලා දේශනා කළා ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් තැන්පත් කරගෙන මේ කෝටි ලක්ෂයක් සක්වලේ එකම මහසෑය සුවිශේෂීම චෛත්‍ය රාජයා විරාජමාන වෙන්නේ මෙන්න මෙතන. ආන්ගේ බිම ආරක්ෂා කරන්න කියලා විශාල රූප කියලා දිව්‍ය රාජ්‍යයකට පවරනවා. සෑය හැදුනට පස්සේ ධාතුන් වහන්සේ වැඩ ඉන්න තාක්කල් ආරක්ෂා කරන්න ඕනේ. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ තෝපාරාම චෛත්‍ය ස්ථානයේත් ඒ විදිහටම වැඩ ඉඳලා පටවිපාල දිව්‍ය පුත්‍රයාට එතන බාර කරනවා. ඊළඟට මිරිසවැටිය ස්තූපයේ ඉදි වෙන තැනත් ඒ විදිහටම වැඩ ඉඳලා ඉන්දික කියන දිව්‍ය පුත්‍රයාට එතන බාර කරනවා. කතරගම කිරිවෙහෙර පිහිටන තැනත් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉඳලා මහා ഘോഷ කියන දිව්‍ය රාජයාට එතන බාර කරනවා. තිස්ස මහා රාමයේ චෛත්‍ය ඉදි වෙන තැනත් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉඳලා මණිමේකලා කියලා දෙව්දුවකට එතන බාර කරනවා. ඊළඟට නාග මහා විහාරය මේ චෛත්‍ය ඉදි වෙන තැන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉඳලා මහින්ද කියන දිව්‍ය රාජයාට එතන බාර කරනවා. ඊළඟට පින්වතුනි මංගල මහසෑය. සේරුවාවිල මංගල මහසෑය ඉදී වෙන තැනත් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉඳලා කාටද එතන බාර කරන්නේ? එතන බාර කරන්නේ සුමන කියන නාගරාජයාට. මේ සුමන කියන නාගයා බුදුරජාණන් වහන්සේගේ සරත් නුවර පිහිටලා තියෙන කුටි ජේතවනාරාම භූමියේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කුටි හතරක් තියෙනවා. එකක් සලල කුටිය, අනික ගන්ධ කුටිය, අනික කලේරු කුටිය, අනික කෝසම්බ කුටිය. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙච්ච කුටි හතරක්. මේවා කුටි කීවට ඉතාම විශාලයි. භාග්‍යතුන් වහන්සේ සතපන කාමරය වෙනම තියෙනවා. පිරිසක් ආපුවාම කතා කරන තැන වෙනම තියෙනවා. බැසිකිලි කෙසිකිලි වෙනම තියෙනවා. විවේක ස්ථාන වෙනම තියෙනවා. ධම්සභා මණ්ඩපේ වෙනම තියෙනවා. එනම් මේ ඉතා පුංචි කුටියක් නෙමෙයි, ඉතා විශාල කුටියක්. ඒක දිව්‍යමය වූ කුටියක්. පුදුමාකාර සැප සම්පත් වලින් ආඩ්‍ය වෙච්ච කුටියක්. ආන් මේ කුටි දැකලා තමයි තීර්ථකය බුදුරජාණන් වහන්සේට චෝදනා කළේ දිව්‍යමය කුටි වගේ කුටිවල වැඩ ඉඳගෙන බුදුරජාණන් වහන්සේ අත්හැරීම ගැන ධම් දේශනා කරනවා කියලා. භාග්‍යතුන් වහන්සේගේ නෙක්ඛම්මේ ගැන තීරතකයට තේරෙන්නේ ඒකයි එහෙම කියන්නේ. ආන් එහෙම කුටි ජේතවනාරාම භූමියේ හතරක් තියෙනවා. ආන්ගේ කුටි හතරෙන් මෙන්න මේ සලල කුටිය ළඟ තමයි තියෙනවා. එතන ළඟ පොකුණක් තියෙන බව සඳහන් කරනවා. මේ පොකුණ ළඟ තමයි මේ සුමන කියන නාගරාජයා ඉන්නේ. නාග කන්‍යාවියෝ 16000ක් පිරිවරාගෙන ඉන්නේ. ඊළඟට සඳහන් කරනවා කෝටි 6ක සේනාවක් එයාට ඉන්නවා කියලා. නාග කන්‍යාවියෝ 16000ක් ඉන්නවා කෝටි 6ක සේනාවක් ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ මේ සුමනත් එක්කරගෙන ඒලා ලංකාවට වඩිනවා. එල්ල මේ සුමනට බාර කරනවා සුමන මෙතන ආරක්ෂා කරන්න ඕනේ. කොතනද? මංගල මහසෑය පිහිටෙන තැන. භාග්‍යතුන් වහන්සේ වඩිනකොට සුමන කියන නාගරාජයා තමයි භාග්‍යතුන් වහන්සේගේ හිසට හේවණක් සකස් කරමින් මේ චම්පක රුක චම්පක කියලා සඳහන් කරන්නේ අද ඒ ගස් වලට වෙන නමක් ඇති. එදා මේ චම්පක කියන ගහ ගලවලා ඔසවගෙන එන්නේ සුමන නාගයා. ආන් මේ ගහ එතන බිම තියලා ඒ ගහේ මල් නෙලලා මේ මහසෑය හැදෙන තැන පූජා කරනවා. ඒ කාරණාවෙන් තමයි භාග්‍යතුන් වහන්සේ මේ කරුණ සඳහන් කරන්නේ. ඊට පස්සේ චෛත්‍ය ස්ථානයේ මල් පූජා කරනවා. මෙයාගෙන් අහුවහම මෙතන බාර ගන්න පුළුවන්ද කියලා. එයා සඳහන් කරනවා ස්වාමීනි මට හිතපු දැනම හිටියානම් සලෙල කුටිය ගාවම හිටියානම් මට භාග්‍යතුන් වහන්සේ දැක ගන්න නිතරම පුළුවන්. ඒ විතරක් නෙමෙයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු අසූල් මහ ශ්‍රාවකයන් දැක ගන්න වැඳ ගන්නත් පුළුවන්. ඒ විතරකුත් නෙමෙයි මනෝශිලා තලයේ ඉඳගෙන සිංහනාද කරන කේසර සිංහේගේ සිංහනාදය වගේ භාග්‍යතුන් වහන්සේගේ අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් බණ අහන්නත් මට පුළුවන් එතන හිටියොත්. ස්වාමීනි අහස් ගංගාවකින් දිය ඇල්ලක් ගලනවා වගේ ඒ අපූර්ව දේශනාව අහගෙන එතන ඉන්න මට තිබ්බනම් කොච්චර හොඳද? එහෙම කියනවා. ඒකෝට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා සුමන ඔබ පෙර පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා රැක්කා. එහෙනම් මීට කලින් පහළ වෙච්ච කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔබ වරනිදි කියන නමින් ඉපදිලා හිටියා. නාගරාජේ වරනිදි නමින් ඉපදිලා කකුසඳ භාග්‍යතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ රැක්කා. එහෙනම් බාණ්ඩව කකුසඳ භාග්‍යතුන් වහන්සේත් අපිට අනුකම්පා කරලා තියෙනවා. මේ රටේ ඒ තරම්ම විශේෂයි කියන්නේ ඒ හින්දා. ඊළඟට කොණාගම භාග්‍යතුන් වහන්සේගේ කාලේ ජයසේන කියලා නාගරාජයෙක් වෙලා ඉපදිලා ඒත් ලලාට ධාතුන් වහන්සේ දැක්කා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ දීගපාල කියලා නාගරාජයෙක් වෙලා ඉපදිලා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේත් දැක්කා. එහෙනම් ගෞතම භාග්‍යතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ ආරක්ෂා කිරීමක් ඔබටම බාරයි. ආන් ඒ කාරණාව සඳහන් කරාම බොහෝම කැමැත්තෙන් බාර ගන්නවා ස්වාමීනි මං ඒ ධාතුන් වහන්සේ මෙතන නිදන් වෙන තාක්කල් මේ භූමිය සුරක්ෂිත කරනවා. අර නාග කන්‍යාවියෝ 16000යි ඒ වගේම කෝටි 6ක නාගසේනාවයි එක්ක මෙයා මෙතන පදිංචි වෙනවා. සඳහන් කරනවා මේ සුමන නාගරාජයාගේ අම්මා ගාවත් කෝටි 6ක ජනතාවක් හිටිය කියලා. සේනාවක්. නාග ගෝත්‍රිකයෝ. ඒගොල්ලෝ දිව්‍යමය නාගයෝ. ගෝත්‍රික කියලා කිව්වට. එතකොට භාග්‍යතුන් වහන්සේගෙන් ඒ අම්මා අහනවා ස්වාමීනි මගේ පුතා ආවේ නෑනේ. සඳහන් කරන පුතා එතන විශේෂ රාජකාරියක නිරත වෙලා. ඊට පස්සේ අම්මත් අර නාග කන්‍යාවිය 16 17 අඬ ගහගෙන තමන් ගාව ඉන්න කෝටි 6ක සේනාවත් අරගෙන ලංකාවට එනවා. ඇවිල්ලා පුතා ගාව එකතු වෙලා 12 කෝටියක සේනාවකුත් එක්ක මෙන්න මේ පූජා භූමිය ආරක්ෂා කරනවා. ඉතින් බාගතුන් වහන්සේ මේ සඳහන් කරනවා කාවන්තිස නම් රජේ මේ මංගල මහසෑය ධාතුන් වහන්සේ තැන්පත් කරලා මෙතන සුදෝසුදු මහසෑයක් හදනවා. ආන්ගේ සෑය ආරක්ෂා කරන්න ඕනේ කියලා. ආන්ගේ ආනුභාවයෙන් තවමත් ඒ නාග පිරිස ওই සෑය ආරක්ෂා කරනවා. පහුගිය කාලේ ඇතිවෙච්ච මේ කලබල තිබ්බ කාලෙත් සේවාවිල මංගල සෑයට කිසිම කරදරයක් වුණේ නැහැ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ආනුභාවයෙන් තාමත් රැකගෙන ඉන්නවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ අපිට අදිෂ්ඨාන කරලා ආශිර්වාද කරලා අපේ පින දැකලා අපිට පිළිත වෙලා තියෙන හැටි. ඉතින් ඒකයි මම සඳහන් කළේ උන්වහන්සේලා අපිට කරන්න පුළුවන් අනුකම්පාව උපරිමයෙන් දක්වලා තියෙනවා. අඩුපාඩු අපි ගාව තියෙනවා. එහෙනම් මේ දේශනාව පුරාවට අපි සාකච්ඡා කළේ බුදුරජාණන් වහන්සේ මොනවද අපෙන් බලාපොරොත්තු වෙන්නේ? ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රృత පිරිසක්. ආන් එහෙම පිරිසක් තමයි හැබෑම ශ්‍රාවක පිරිසක් බවට පත් මේ සඳහන් කරපු පිරිස මනාව ධර්මදර පිරිසක්. ඒ වගේම මනාව තිසරණ පන්සල්ෙහි පිහිටපු පිරිසක් ඒකනේ ශ්‍රාවක පිරිසක් කියලා කිව්වේ. එහෙමනම් අපිට අද තේරෙනවා භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච කාර්යය අපෙන් සම්පූර්ණ වෙනවා අඩුදු කොහෙද? භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙන දේ හරියටම පූර්ණේ කළා නම් අපි අදත් බොහොම සතුටින් සැනසෙල්ලෙන් බොහොම පුණ්‍යවන්ත ජීවිත ගත කරන අය. නමුත් අපි ජීවත් වෙන රට අද ඊට වඩා බොහොම අරාජික වෙච්ච රටක්. මත්ද්‍රව්‍ය වලින් පිරීලා, මත්කුඩු වලින් පිරීලා, දූෂණයෙන්, භීෂණයෙන්, වංචාවෙන්, මිනී මැරුම් වලින්, බෝම්බ පිපිරීම් වලින් මේ නොයෙක් දේවල් වලින් මේ රට විනාශ වෙලා ගිහිල්ලා. ඒකයි අපි මුලිනුත් සිහිපත් කළේ ඒ හැම විනාශයකටම තිසරණ පන්සිල් නැති අපි දායකත්වයක් දරලා තියෙනවා. ආන් මේ தත්වයන්ගෙන් රට මුදා ගන්න නම් මේ සුවිශේෂී ධාතුන් වහන්සේලා ලැබිලා තියෙන වෙලාවක එයින් ප්‍රයෝජන අරගෙන නිවන් දොර අරගන්න නම් සුගතියට මඟ හදාගන්න නම් අපිට ආපහු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කියන තැනට යන්න වෙනවා. එහෙනම් අපිට ලැබිලා තියෙන පරම භාග්‍යවන්ත අවස්ථාවක්. එයින් ප්‍රයෝජන අරගෙන බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තු මුදුන්පත් කරලා භාග්‍යතුන් වහන්සේගේ කරුණාව නොඅදුවම ලබන්න පුළුවන් පුජ්‍යලයන් බවට මරණයට කලින් ආපහු අපිට එළඹෙන්න පුළුවන් අවස්ථාව උදා කරගත්තොත් පින්නතිනි සතර අපාය අපෙන් හුඟක් ඈතයි. එදාට අපිට සුගතියම බොහොම ළඟයි. ආන් ඉතින්ට යන්න මම් පෙත් විවර කරගන්න ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරලා ආශිර්වාද කරමු. එමනම් අද ඔබක් මමක් රැස් කරගත්ත මේ සියලුම පුණ්‍ය ධර්මයන් සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයටත් බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් අනුමෝදන් වේවා. ඒ වගේම සහම්පති මහා බ්‍රහ්ම රාජයන් වහන්සේ, සරං කුමාර මහා බ්‍රහ්ම රාජයන් වහන්සේ, ගටිකාර මහා බ්‍රහ්ම රාජයන් වහන්සේ, තිස්ස මහා බ්‍රහ්ම රාජයන් වහන්සේ ඇතුළු සුද්ධාවාස වාසී වූ සියලුම ආර්යයන් වහන්සේලා, සත්පුරුෂයන් වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා. සදිව්‍ය ලෝක වාසී සියලු ආර්යයන් වහන්සේලාට සත්පුරුෂයන් වහන්සේලාට බ්‍රහ්ම ලෝක වාසී සියලු ආර්යයන් වහන්සේලාට සත්පුරුෂයන් වහන්සේලාට මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේට සක්‍ර දේවේන්ද්‍රත්මයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා සියලුම ශාසන ආරක්ෂකයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා අපගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා අපි පින් අනුමෝදන් කරලා උන්වහන්සේලාට සඳහන් කරමු ඉල්ලීමක් කරමු. භාග්‍යතුන් වහන්සේගේ කරුණාව වැඩියෙන්ම ලැබිච්ච මේ උතුම් දිවයින සුරක්ෂිත කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ නායකයින්, ශ්‍රේෂ්ඨ පාලකයින් මේ දරණ මත පිහිටවන්න ඔබ වහන්සේලාගේ අනුකම්පාව වැඩි වැඩියෙන් යොමු වේවා. සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිත භාවය උදෙසා දෙව්ලොවින් හෝ දෙව්පුතුන් මනුලොවට වැඩම කරවන්න කටයුතු කර දෙනසේක්වා කියලා පිල්ලීමක් කරමු. අපි සියලු දෙනාම සිද්ධ කරගත්තා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 අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාති සමිජ්ජතු සාදු සුපත්තේවා නිදුක් වේවා නිරෝගී වේවා නිරසම්පතං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලබ්ධං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සෝපත්තේවා සෝපත්තේවා සෝපත්තේවා